හැමෝටම තෙරුවන් සරණයි. සමන්ත සිසිල ධර්ම ප්‍රචාරය වෙනුවෙන් හැමෝටම තෙරුවන් සරණයි. අද ජූලි මාසයේ 20 23 වෙනි අඟහරුවාදා සතිය සෑම අඟහරුවාදාම දිනකමෙන්ම අද දිනද අපගේ කල්යාණ මිත්‍ර අවසරයි අලව්වේ අනුමදසී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටාම ගෞරවයෙන් ධර්ම මණ්ඩපයේට දෙපා නමත පිළිගන්නවා ස්වාමින්වහන්සේ අපට අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් බිඳක් දේශනා කර වදාරන මෙන් මෙහි පැමිණ සිට සෑම වෙනුවෙන් ඉතා බගයපත් තත්ෙන් ඉල්ලා සිටනවා.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 මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේ තුල අන්තර්ගත සූත්‍ර ගණනාවක් අපි කතා කරන්නට යෙදුණා. අද ඉදිරිය තියෙන්නේ මහා දුක්ඛඛන්ද සූත්‍රය. අපි හැම වෙලෙම බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. මේ දේශනා කිසිවක් කෙලින්ම අපි මුල් කරගෙන කියපු දේවල් නෙමෙයි. යම් පිරිසක් මුල් කරගෙන ඒ පිරිසේ ස්වභාවය අනුව අහපු ප්‍රශ්නේ අනුව දෙන පිළිතුර තමයි බුදුරණවහන්සේගේ මේ ධර්මය අපට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ධර්මය අපේ ජීවිතයට යොමු කරගන්නකොට අපි ඒ ස්වභාවය කුමක්ද කියලා දැනගෙන ඒ ස්වභාවයක යොමු වෙලා තමයි ඒ ධර්මය ඉගෙන ගන්න වෙන්නේ. එහෙම නොවුනොත් අපි එකේ හැම දෙයක්ම එකම විදිහට ගලපන්න ගියොත් මේ ධර්මය බුදුරණවහන්සේගේ පරියාය අපට ගන්න බැරි වෙනවා. ඒ කාලේ තිබිච්ච සමාජය තුළ තිබුණ වචන නැත මාගදී භාෂාව, මගදී තිබිච්ච භාෂාව තමයි pāli භාෂාව. ඒ භාෂාව තුළින් විග්‍රහ කරලා පෙන්න පෙන්නුවේ ඒ අය තේරුම් ගන්න තිබිච්ච විග්‍රහයට අනුව ඒ වචන සීමා ඒ වචන වලට යම් අර්ථ සීමාවක් දීලා ඒ අර්ථය තුලින් ඒ කොටු කරපු වචන වචන අර්ථය තුළින් දහම් අර්ථයක් ධර්මයේ යම් කිසි තැනකට යොමු කිරීම සඳහා අර්ථයක් ඉදිරිපත් කරලා ඒ අර්ථය ඔස්සේ ලෝකෙතර වන මගකුත් ධර්ම ස්වභාවයකුත් ඉස්මතු කරලා නිවන් මඟ පෙන්නවා. ඒ වගේම බුදුරන් වහන්සේ පෙන්නවා ලෝකයේ තියෙන ස්වභාවයත් එක්කත් විග්‍රහ පෙන්වා පෙන්නුම් කළ දුන්නා. ඒක අංගුත්තර නිකායේදී හොඳට පැහැදිලි වෙනවා නීයත්ත නීතත්ත වශයෙන් බුදුරණවහන්සේ පෙන්නනවා මේ ගැඹුරු ධර්මය නැත්නම් අර්ථ පමුණුවා බලිය යුතු ධර්මියත් ඒ වගේම සරල වූ දෙයක් නැත්නම් සාමාන්‍යයෙන් ලෝකයාට තේරෙන පිළිබඳ විග්‍රහයක් කියන පරියා දෙකක් තියෙනවා. එතකොට ඒ සාමාන්‍ය ලෝකයට තේරෙන පරියාය ඒ විදිහට දැනගන්නට ඕන ඒකේ අලුත් ගැඹුරු අර්ථයක් නැත්නම් නැවත අර්ථයේ පමුණුවා බැලිය යුතු අර්ථයක් ඒ තුල නැහැ. හැබැයි ගැඹුරුව විග්‍රහ කරපු දේ සරල හැටියට කතා කරන්න බෑ. ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකට අර්ථය පමුණුවාගෙන බලන්නට ඕනේ. මෙන්න මේ පරයායවල් අපි ඒ විදිහට දැනගන්නට අපට මේ අවස්ථාවේ සිදුවන විග්‍රහය මොකද්ද කියලා බලන්න වෙනවා. ඒ විග්‍රහය අනුව තමයි ඒක තීරණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොකද අපි ධර්මයේ හැටියට ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙන නිසා අපිට ඒ විග්‍රහයේ පරිසරය බලනකොට ඒ විග්‍රහය මොකද්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. අද අපට ගොඩාක් වෙලාවට මේ ධර්මය පිළිබඳව යම්කිසි හෝ ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ බුදුරන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටවා ගත්ත නිසා. ශ්‍රද්ධාව පිහිටුවාගෙන අපි අපේ කෝණයට යොමු කරගන්න නැතුව ධර්මයේ ඉස්මතු කරපු කෝණයේ ඔස්සේ බලන්ට යමු වෙන්න වෙනවා. එහෙම වුණොත් විතරයි අපිට අපට තේරෙන තැන පටන් අර තේරෙන තැනින් පටන් අරගෙන සත්‍ය ගවේෂණය කරන්න පුළුවන්. අපි සියලු දෙනාම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට යම්කිසි කෙනෙක් ආවහම මුලින්ම සිදු කරනු ලබන්නේ අනුපිළිවෙල කතාව. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව, නෙක්ඛම්මං ආනිසංසං වශයෙන් මෙන්න මේ අනුපිළිවෙල කතාව පෙන්වා දෙනවා. අනුපිළිවෙල කතාව තුළ පෙන්වා දෙන්නේ පින්වතුනි මේ ලෝකයේ පිළිබඳව තියෙන සත්‍යය. ඒ කියන්නේ මේ ලෝකයේ යම්කිසි කෙනෙක් විකෘති නැත්තම් මේ සත්‍ය වැහිලා තියෙනවා ලෝකයට. අපි ඒක ඉගෙනගෙන තියෙනවා මාගන්ධී සූත්‍රය තුලදී. අර කුෂ්ඨයක් කසනකොට තියෙන ආස්වාදයේ වගේ මේ ආස්වාදයෙන් වැහිලා සත්‍ය ලෝකයේ සත්‍ය ස්වභාවය ඉස්මතු වෙන්නේ නැහැ. මෙන්න මේ ලෝකයේ සත්‍ය ස්වභාවය බුදුරණවහන්සේ ඉස්සරලාම අනුපිළිවෙල කතාවේ විග්‍රහ කරලා පෙන්නනවා. දාන කතා, සීල කතා, කාමානං ආදීනවා නෙක්ඛමානි සංසාදී වශයෙන් මේ ලෝකයේ සත්‍ය පෙන්නනවා. ලෝකයේ සත්‍ය පෙන්වලා ඉවර වෙලා සාමුක්ඛංශික දේශනාව පැහැදිලි කරනවා. එතකොට මේ සාමුක්ඛංශික දේශනාව තුළත් නිර්වචනය වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේදී මේ ලෝකෙන් ඈතර වන මග ලෝකෙන් ඈතර වන මග ලෝකීය දේවල් උපයෝගී කරගෙනයි ලෝකෙන් ඈතර වන මග ඉස්මතු කරලා පෙන්වන්නේ. මුලින්මත් හම්බුනේ ලෝකයේ සත්‍යයක් ඉන් අනතුරුව ප්‍රඥාව තියෙන කෙනාට ඒ ලෝකයේ සත්‍ය පාදක කරගෙන ලෝකෙන් ඈතර වන මගක් ඉස්මතු කරන විදිහ සත්‍යයක් පෙන්වා දෙනවා. හැම වෙලෙම පෙන්වන්නේ සත්‍යයක්. ධාතු විභංග සූත්‍රයේ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා සත්‍ය රකින්න ඕන කියලා. සත්‍ය රකින්න තියෙන්නේ පින්වතුනි පොතේ තියෙන සත්‍ය නෙමෙයි. සත්‍ය රකින්නවා කියලා කියන්නේ අනික් කෙනා වැරදි කරනකොට රකින්න එක නෙමෙයි. සත්‍ය රකින්නවා කියලා කියන්නේ තමා තුළ සත්‍ය ආරක්ෂා කරන එක. තමා තුළ සත්‍ය ආරක්ෂා කරනවා කියලා කියන්නේ තමන් හැම වෙලෙටම සත්‍යයට යොමු වෙලා දින්නේ කියලා බලන්න වෙනවා. මුලින්ම ලෝකීය සත්‍ය, අන්න ලෝකයේ සත්‍යයට අපි යොමු වෙලා ඉන්නවනම් ඒ සත්‍ය තුළ අපි සත්‍ය රකින්නවා. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්නපු ලෝකයෙන් ඈතර වෙන මාර්ගය පිළිබඳ විග්‍රහයේදී අන්න එතනදී බලන්නට ඕනේ මෙතන සත්‍යයට අපි යොමු වෙනවද කියලා. එතන සත්‍යයට යොමු වෙන තැනදී අපි සත්‍යයට යොමු වීම තමයි සත්‍ය ආරක්ෂා කිරීම කියලා කියන්නේ. එහෙනම් අපට මූලික තැනත් ලෝකේ සත්‍ය දැන ගැනීමත් ලෝකයේ තුල අපි සිටින ජීවත් වෙලා ඉන්න අවිද්‍යාවෙන් යුක්ත ගලොනගිච්ච ලෝකයේ තුල සත්‍ය ආරක්ෂා කිරීමත් අපි තුල දැන ගැනීම ඒක එතන ආරක්ෂා කිරීම ඒ Taman තුල ප්‍රත්‍යක්ෂ වීමක් තියෙනට ඕනේ. එතකොටයි ලෝකයේ සත්‍ය රකින්නේ. ඒ සත්‍ය ඉක්මවන ලෝකෝත්තර මග ලෝකයේ ඊතර ඊතරවන මාර්ගයේ පිළිබඳ විග්‍රහයත් සත්‍ය අපි ආරක්ෂා කරන වැඩපිළිවෙලකට යොමු වෙනට ඕනේ. ඉතින් මෙන්න මේක අපි ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ප්‍රතිපදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත ප්‍රතිපදාවත් වශයෙන් චත්තාරීසක ආදී දේශනා තුළදී අපි පැහැදිලි කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේක තමයි බුදුවරු පෙන්වා දුන්න දර්ශනය. එතකොට හැම වෙලෙම බුදුරු පෙන්වා දුන්න දර්ශනය තමයි සත්‍ය දර්ශනය වන්නේ සත්‍ය රකින්න වැඩපිළිවෙලක්. මෙන්න මේක අපිට ගොඩාක් වෙලාවට අද අමතක වෙලා අපි මොකද කරන්නේ? අද අද අපි හොඳට හිතලා බැලුවොත් තම තමන් හොඳට අවංකව කල්පනා කරලා බැලුවොත් අපි බුදුරන් වහන්සේ කිව්ව දේ කරනවද කියන එක අපි පොඩ්ඩක් හිතන්න වෙනවා. අවංකව අපි තමන්ට කල්පනා කරලා බැලුවොත්. මොකද හේතුව බුදුරන් වහන්සේ කොතනකවත් පෙන්වා දීලා නැහැ පින්වතුනි. එnde මං මේව කරලා සෝතාපන්න වෙන්න. දැන් මේ සෝතාපන්න වෙන්නයි මම මේ කියලා දෙන්නේ. මම දැන් රහත් වෙන්නයි කියලා දෙන්නේ. එහෙම බුදුරණවහන්සේ පෙන්වන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වන්නේ සත්‍ය ආරක්ෂා කරන වැඩපිළිවෙල. සත්‍යයට යොමු වෙන වැඩපිළිවෙල. ඒ සත්‍යයට යොමු වෙච්ච අයට දුන්න නිර්වචන තියෙනවා. සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා ඒ සඳහා යොමු වෙච්ච අයට දුන්න නිර්වචන. එතකොට ඒ සඳහා යොමු වෙච්ච අයට දුන්න නිර්වචන මිසක් ඒ කරා ඉලක්ක කරගෙන යෑමක් නෙමෙයි. දැන් අද අපි ගත්තොත් අපි සත්‍ය ගවේෂණය කිරීම පැත්තකින් තියලා අපි සැබෑවටම සත්‍යයට යොමු වෙන්නේ නැතුව අපේ ඉලක්කයක් තියෙනවා මොකද්ද? සෝතාපන්න වෙන්න ඕනේ. රහත් වෙන්න ඕනේ. සද්ධානුසාරී වෙන්න ඕනේ කියලා අපි වෙන බලාපොරොත්තුවක් ඔස්සේ යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. බුදුරන් වහන්සේ පෙන්වුවේ සත්‍ය ආරක්ෂා කරන සත්‍ය කරා යමින වැඩපිළිවෙල. සෝතාපන්න බව කියලා විග්‍රහ කරලා පෙන්වන්නෙම සක්කාදිට්ඨිය දුරු වීම නැත්නම් සක්කාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රායෝගික ප්‍රතිඋත්පන්න අවස්ථාවේ පංචපාස්කන්ධය තුල මම කියලා යෙදීමේ වැරද්ද හම්බ වීම. සද්ධානුසාරී බවදී හම්බ වෙන්නේත් ඒ කරුණමයි. එතකොට මෙන්න මේ කාරණාව ප්‍රත්‍යක්ෂ වශයෙන් සත්‍ය අත්දැකීමක් බවට පත් වෙන්නට ඕනේ. ඒ සත්‍ය අත්දැකීමක් බවට පත් නොවි අපි තුල වෙනම ඉලක්කයක් තිබුණොත් සෝතාපන්න වෙන බවක් එක්ක අපට බුදුරණවහන්සේ පෙන්නපු මේ සාමුක්කාංශික විග්‍රහයට නැත්නම් සාමුක්කාංශික දේශනාවට ආර්ය සත්‍ය විග්‍රහයට සත්‍ය අවබෝධයට යොමු වීමක් වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධයට යොමු වීමක් නොවි අපි හිතෙන් හිතාගත සෝතාපන්න බවක් හිතෙන් හිතාගත සද්ධානුසාරී ධම්මානුසාරී බවක් හිතෙන් හිතාගත් අරහත්ත්වයක් අපි ඇති කරගන්න උත්සාහ කරන දඟලන දෙගලිල්ලක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බුදු දේශනාව තුළ විග්‍රහය මොකද්ද කියන කාරණාවටයි යොමු විය යුත්තේ. එහෙම නැතුව මේ අපට එහෙම් මෙහෙන් ඇහෙන කරුණු ඔස්සේ නෙවෙයි. ඉතින් ඒ නිසා මම මේ කරුණ පැහැදිලි කරේ අපි මුල ඉඳලම සත්‍ය රකින්න වැඩපිළිවෙලකට යොමු වෙන්නට ඕනේ. ලෝකයේ මට්ටමේ සිට ලෝකයේ මට්ටමේ සත්‍ය රකින්න වැඩපිළිවෙලට යොමු වුනහමයි ලෝකෝත්තර මාර්ගයේ කරත් සත්‍ය ආරක්ෂා කරමින් සත්‍ය කරා යොමු වෙන වැඩපිළිවෙලක් අපි තුල ඇති කර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් මේ මහා දුක්ඛ කන සූත්‍රය විශාල දුක් නැත්නම් දුක් ගොඩාක් පිළිබඳව දේශනා කරපු දේශනාවක් තමයි මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ තියෙන්නේ. භාග්‍යත් මේ ඒවා මේ සුතං වශයෙන් ඉදිරිපත් වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු විග්‍රහය භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කර අතකෝ සම්භවල වික්කු පුබ්බන්න සමයන් නිවාසෙත්ත පත චීවර ආදාය සාවත්‍යම් පින්ඩාය පාවිසුන්. එතකොට බොහෝ භික්ෂුන් වහන්සේලා පාත්‍ර සිවුරු අරගෙන පින්ඩ පාතේ වැඩියා. එතකොට පින්ඩ පාත යනකොට කාලය වේලා වැඩි නිසා අන්න යේන අඤ්ඤතිත්‍යාන පරිබ්බාජකාණං ආරාමං ආරාමෝ තේන උපසංකමය යාති අනිත්‍තික පරිබ්බාජකයන්ගේ ආරාමයකට ගියොත් හොඳයි කියලා ඒ භික්ෂූන්ට හිතුණා. අතකෝතේ වික්ඛු සියන අඤ්ඤතිත්‍ය පරිබ්බාජක ආරාමෝ තේන උපසංකමින්සු. ඒ අඤ්ඤතිත්තික පරිබ්බාජකට ගිහිල් ගියාට පස්සේ අඤ්ඤතිත්තික පරිබ්බාජකෙත් එක්ක කතාවක්, ඒ කියන්නේ සාමිච්ච කතාවේ යෙදුණා. ඒ ඊට පස්සේ එන්න නිසින්නෝ කෝතේ වික්ඛු අඤ්ඤතිත්‍ය පරිබ්බාජක අඤ්ඤතිත්‍ය පරිබ්බාජකයේ මේ ඒ භික්ෂුන්ගෙන් මෙහිම අහනවා. සමනෝ ආවසෝ ගෝතමෝ කාමානං පරිඤ්ඤයං පඤ්ඤාපේති මයම්පි කාමානං පරිඤ්ඤම් පඤ්ඤාපේම සමනෝ ආවසෝ ගෝතමෝ රූපානම් පරිඤ්ඤයම් පඤ්ඤාපේති මයම්පි රූපානම් පරිඤ්ඤයම් පඤ්ඤාපේම සමනෝ ආවසෝ ගෝතමෝ වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති මයම්පි වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේම ඉදනෝ ආවසෝ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානා කරණං සමනස්සවා ගෝතමස්සවා අම්හාකං වා යජිදන් ධම්මදේශනායන් වා ධම්මදේශනං අනුශාසනීයං වා අනුශාසනයන්ති. දැන් මේ අඤ්ඤචිත්තික පරිබ්බාජකී අහනවා මෙන්න මේ විදිහට භික්ෂුවන්ගේ ශ්‍රමණවරුනි මේ ගෞතම යන ගෞතම නම් මේ ශ්‍රමණයන් වහන්සේ මේ කාමයන් පිරිසින් දැකීමක් පනවනවා අපිත් පනවන්නේ කාමයන්ගේ පිරිසින් දැනීමක් පනවනවා ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූපයන්ගේ පිරිසින් පැනීමක් පනවනවා අපිත් රූපයන්ගේ පිරිසින් පිරිසින් දැකීමක් පනවනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාව පිරිසිදු දැනීම පනවනවා අපිත් වේදනාව පිරිසිදු දැනීම පනවනවා. ඉතින් එවත්නි අපේ ශ්‍රමණ ගෞතමයන්ගේ මේ නානාකරණේ විශේෂය වෙනස් බව මොකද්ද කියලා අහනවා. ඒ අවස්ථාවේදී මේ අනිසිතික පරිබ්‍රාජකයන්ගේ අහ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව මොකද කරන්නේ මේ ස්වාමින් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අපි මේක පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බුදුරන් වහන්සේගෙන් දැනගන්නට ඕනේ කියලා මේ භික්ෂුන් වහන්සේලා පින්දපාතේ වළඳලා ඉවර වෙලා බුදුරන් වහන්සේ ළඟට වඩිනවා. බුදුරන් වහන්සේ ළඟට වැඩලා බුදුරන් වහන්සේගෙන් මේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන් කියලා මේකට පිළිතුර අහනවා ස්වාමීනි අපි මේ විදියට කාමයන් සහ වේදනාව ඒ වගේම රූපය පිළිබඳව පිරිසිදු දැකීමක් ගැන වාග්යතුන් වහන්සේත් පවසනවා අන්න චිත්තිකත් ඒකෙන් පවසනවා ඉතින් විශේෂ වෙනස මොකක්ද කියලා ඇහුවා ඉතින් අපි ඒකට උත්තර දෙන්න නැතුව පිළිගන්නේ නැතුව අපි නැගිටලා ආවා කියලා බුදුරජාන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒ අවස්ථාවේ වන්න බුදුරයන් වහන්සේ භික්ෂූන්ට මෙහිම පැහැදිලි කරනවා. ඒවං වාදිනෝ භික්ඛු අඤ්ඤචිත්ත්‍ය පරිබ්බාජික ඒව මනසෝ වචනීය. දැන් ඔබෙන් ඔබට අහන්න තිබුණා ඒ අඤ්ඤචිත්තික පරිබ්බාජකයන්ගේ මෙන්න මේ වගේ. කෝපනාවසෝ කාමානං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ රූපාණං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ වේදනානං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං එවං පුට්ඨෝ භික්ඛු අඤ්ඤසිත්‍ය පරිබ්බාජකං නේචේව සම්පා ඉස්සන්ති උත්තරින්ච විගතං ආපජ්ජිස්සන්ති තං කිස හේතු තහතං භික්ඛවේ මහණෙනි ඔබට අහන්න තිබුණා අඤ්ඤසිත්‍යක පරිබ්බාජකයන්ගින් මේ කාමයන්ගේ ආස්වාදයේ කුමද්ද ආදීනවේ කුමක්ද? නිස්සරණේ කුමක්ද? ඒ වගේ මේ රූපේ ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? වේදනාවේ ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? ඔන්න ඔය විදිහට අනතිත්තික පරිබ්‍රාජකයන්ගෙන් ওই ප්‍රශ්න ටික අහුවාම ඒ කට්ටියන්ට ඔකට උත්තර දෙන්න බැරි වෙනවා. ඔක ඕක විග්‍රහයේ තෝර බේර ගන්න බැරි වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන නාහන්තම් බික්කේ පස්සාම සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණිය පජය සදේ මනුස්සාය යෝ ඉමේ සම්පඤ්ඤානං විද්‍යාකරණං චිත්තං ආරාදේ අඤ්ඤ තථාගතයන වා තථාගත ශාවකාව ශාවකේනවා ඉතිවා පන සුත්වා මෙන්න මේ ප්‍රශ්නය වලට උත්තරයක් දෙන්න පුළුවන් මේ ශ්‍රමණක් බ්‍රාහ්මණ දෙවියන් මරුන් සහිත මේ ලෝකේ බුදුරන් වහන්සේට හෝ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. එතකොට බුදුරන් වහන්සේ මේ කාරණා ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කරන කෝච බික්වේ කාමානං අස්සාදෝ මහණෙනි මේ කාමයන්ගේ ආස්වාදය මොකද්ද පංචමේ බික්වේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා කතමේ පංච මොනවද පහ චක්කවිඤ්ඤය රූපා ඉත්තාකාන්තම් මනාප ප්‍රිය රූප කාමපසංගිතා රජනීය සෝත විඤ්ඤයේ සද්දා ගාහන විඤ්ඤයේ ගන්ධා ජීව විඤ්ඤයේ රස කාය විඤ්ඤයේ පොට්ටබ්බා මොනවද මේ ප්‍රිය දේවල් ඇසෙන් දතේතු රූප තියෙනවා ඉෂ්ඨ කන ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය රූප කාමයේ උපදවන කෙලස් ඇති කරන දේවල් ඇසෙන් දතේතු රූප කනෙන් ඇසෙත ශබ්ද තියෙනවා ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය වූ දේවල් ඒ වගේම නාසයෙන් ලැබිය යුතු ගන්ධ සුවඳ, දිවෙන් ලැබිය යුතු රස, කයෙන් ලැබිය යුතු පහස, ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය වූ දේවල් තියෙනවා. එතකොට ඉමේකෝ වික්කේ පංචකාම ගුණ මහණින් මේකට කියනවා පංචකාම ගුණේ යංකෝ වික්කේ ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජිත සුඛං සෝමනස්සං අයං කාමනං අස්සාදු. එතකොට කාමයන්ගේ ආස්වාදය මෙතකොට මේ කාමයන්ගේ ආස්වාදය. කාමයන්ගේ ආස්වාදය තමයි මේ පංචකාම ගුණයන් කෙරෙහි ඉෂ්ඨකාන්ත මනාප්‍රිය වූ ස්වરૂපයෙන් යුක්ත පංචකාම ගුණයන් කෙරෙහි ඒවා මුල් කරගෙන හටගන්න සැපසොම්නසට කියනවා කාමයන්ගේ ආස්වාදය. එතකොට මෙතන මේ කාමයන්ගේ ආස්වාදයක් විග්‍රහ කරන්නේ කාමය කියන්නේ මොකද්ද කාම දැන් අපි නිබ්බේධික සූත්‍ර පරියාය ගත්තොත් කාමයේ සමුදයක් විග්‍රහ කරනවා කාමයේ ආස්වාදයක් විග්‍රහ කරනවා ඒ විදිහට නිබ්බේධ නිබ්බිතිකාව පිළිබඳ වෙන විග්‍රහයක් පෙන්වනවා කාමයේ හටගන්නේ කොහොමද? කාමයේ සමුදය මොකද්ද? කාමයේ ආස්වාදය මොකද්ද? මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. දැන් මෙතන පැහැදිලි කරන පැහැදිලි කරලා පෙන්වන පරියාය කාමයේ ආස්වාදය තමයි මුලින්ම පටන් ගන්නෙ. දැන් ගොඩාක් දේශනා අපි අධ්‍යයනය කළ බැලුවොත් බුදුරන් වහන්සේ සාමුක්ඛාස්ත ආර්ය සත්‍ය විග්‍රහයක් පැහැදිලි කරන පැහැදිලි කිරීමේදී දුකක් පිරිසිදු හොයන ගතිය පැහැදිලි කරනකොට එහි සමුදය එක්ක පැහැදිලි කරනවා. මොකද පිරිසිදු සෙවීම කියලා විග්‍රහ කරන්නේ සමුදයත් එක්ක. දැන් මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි කරන්න පටන් ගත්තේ අර කාමයන් කියන කාරණාව කියපු අයට ඒ ආස්වාදයක් හොයන, ආදීනමක් හොයන, නිස්සරණයක් හොයන විග්‍රහය තමයි පැහැදිලි කරන්න පටන් ගත්තේ. එහෙනම් මෙතන මේ විග්‍රහය කොයි ආකාරයෙන්ද කියලා අපට තේරුම් ගන්න වෙනවා. මොකද ආර්ය සත්‍ය විග්‍රහයක් නැත්නම් දුක හටගන්න ආකාරයක් දුක පිළිසිඳ හොයන ආකාරයක් එක නෙමෙයි පැහැදිලි කරන්න පටන් ගන්නෙ. අනිත් කාරණාව තමයි මේ කාමය කියන කාරණාව කාමයේ කාම ගුණ කියන කාරණාවත් ලෝකයේ සකස් වීමක් ඒක කාම ගුණ සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා සත්‍ය අවබෝධය කරා යොමු වෙනකොට. එතකොට එහෙම විග්‍රහයකුත් නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නෙම ඉෂ්ඨකාන්ත මනා ප්‍රිය රූප ස්වરૂපයෙන් යුක්ත මේ කාමයන් කෙරෙහි හටගන්න චන්දරාගයයි කාමී ආස්වාදය කියලා. එතකොට එහෙනම් මෙන්න මේ කාම ආස්වාදය ඇතිවන කාමී ආස්වාදය ඇතිවන විග්‍රහය පැහැදිලි කර දීමක් තමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ ලෝකේ පැවතින පරියාය පවා නියමාකාරයෙන් තේරුම් ගන්න. නියමාකාරයෙන් මේ ලෝකේ පැවැත්ම විග්‍රහය පැහැදිලි කරගන්න මෙන්න බුදුරයන් වහන්සේ මේ පෙන්නපු විග්‍රහය ඔස්සේ යමු වෙන්න වෙනවා. මොකද කාමයන් කියලා කියන්නේ දැන් ලෝකේ කෙනෙකුට මේ කාම ගුණ වෙන් කරලා ඒ කාම ගුණ ඔස්සේ හටගත් සංකල්පමී රාගයක් තමයි මේ කාමය කියන්නේ. ඒක තමයි ආස්වාදය කියන්නේ කියන කාරණාව විස්තර විභාග වශයෙන් පෙන්වීමේ අපහසුව තියෙනවා. නමුත් කාමයේ පිරිසිදු හොයනවා කියලා මේ කාමය නික්මවන ක්‍රම තියෙනවා. ගොඩාක් වෙලාවට කාමය නික්මවීම අපි දන්නවා අතීතයේ ඉඳලා මේ දක්වා තියෙනකොට බාහිරින් ඉස්ලාමයේ ඉවත් වීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ක්‍රමානුකූලව ඒ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව තියෙනවා. බුදුරන් වහන්සේ මේ ලෝකේ මට්ටමින් පවා මේ කාමය හටගන්නේ මෙන්න මේ කෙරෙහි තියෙන චන්දරාගයේ පාදක කරගෙන කියලා මෙන්න මේ චන්දරාගය ඒ කාමයන්ට චන්දරාගයේ දුරු කිරීම විග්‍රහයක් තමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ කාමයේ ඉක්මවන ප්‍රතිපදාව එක්කත්. එතකොට මේ කාමයේ ආස්වාදය පෙන්වලා දෙනවා ආස්වාදයක් හටගන්නේ කාම ගුණයන්ට කාම ගුණයන් කෙරෙහි හටගත් සැපසොම්නස තමයි කාමයේ ආස්වාදය. එතකොට මේ කාමයේ ලෝකේ හටගත් කාමයේ ඇසෙන් දත යුතු රූප කෙරෙහි එතකොට එතන සමුදේ පැත්තක් විග්‍රහ කළා නෑ. ඇසෙන් දත යුතු රූප කෙරෙහි කියනකොටම ලෝකේ පටන් අරන් ලෝකේ හට අරගෙන අවිද්‍යාවත් එක්ක ලෝකේ හට අරන් ඉවරයි. හැබැයි ඇසෙන් දත යුතු රූපයන් කෙරෙහි හටගත් කාමීය සංකල්ප ඉක්මවනවා. අන්න ඒකේ සත්‍ය ස්වභාවය බුදුරන් වහන්සේ ආස්වාදයේ එක්ක පැහැදිලි කරලා පෙන්නනවා. ඒක තමයි කාමී ආස්වාදය. ඊළඟට කාමී ආදීනවේ. කෝච වික්කේ කාමානං ආදීනව. මහණෙනි මොකද්ද මේ කාමයන්ගේ ආදීනවේ? මොන කාමයන්ගේ ආදීනවේ ගොඩාක් බුදුරන් වහන්සේ මේකේ පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට දැන් මේ පරයයම අපට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ සත්‍ය ස්වභාවයක් කෙනෙකුට පැහැදිලි කළ බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මේකයි ලෝකයේ ස්වභාවය. කෝච බික්කේ කාමානං ආදීනෝ ඉද බික්කේ කුල පුত্তෝ මහණෙනි මෙන්න මේ විදිහට කුල පුত্র නැත්තම් ගිහි ගෙදර ගත කරන කෙනෙක් ඉන්නවා ගිහි ජීවිත ගත කරන කෙනෙක් ඒකේනා ශිල්ප ඉගෙන ගන්න ඕන නැත්තම් දෑත වැඩක් අතේ වැඩක් හරි ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඔය ගණන් හදන ඒවා ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කරන දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒ ඒ ගණන් හදන දෙයක් වෙලෙහෙලඳන් කරන දෙයක් නැත්නම් ගොවිතැන්පතක් ගව පාලනය කරන දෙයක් ඉගෙන ගන්නට වෙනවා. නැත්නම් රජයේ රස්සාවක් කිරීමට හරි යමු වෙන්න වෙනවා. නැත්නම් රාජ සේනාවට බැඳීමට හරි යමු වෙන්න වෙනවා. මේ ආකාරයෙන් නොයේක් විදිහට තමන්ගේ ජීවිතය ගෙවන්නට අවශ්‍ය රස්සාවක් එයා හොයාගන්න වෙනවා. ඉතින් මෙන්න මේ රස්සාව කරනකොට දැන් මේ රස්සාව හොයාගන්නේ මොකටද? මේ ජීවිතය ගෙවන්න. එතකොට ජීවිතය ගෙවීම සඳහා මේ රස්සාව හොයාගන්නකොට එයාට මෙහෙම හිතන්න දෙයක් නැහැ. ඒ තමයි සීතල දැන් මට සීතලයි. ඒ නිසා මේක බෑ කරන්න දැන් මට. ඒ කියන්නේ සීතල නිසා මට මේ රස්සාව කරලා සල්ලි හම්බ කරන්න බෑ. දැන් රස්නේ රස්නේ කියලාත් බෑ සල්ලි හම්බ කරන්න මේ නවතිලා. මදුරෝ ඉන්නවා, මැස්සෝ ඉන්නවා, අවුව තියෙනවා, අවුලන් තියෙනවා, සර්පයෝ ඉන්නවා, බඩගිනි, පිපාසයි. ඒ විදිහට කිසිම විදිහකට එයාට තමන්ගේ රස්සාව කරන එක නැති කරගන්න බෑ. මොකද හේතුව එයාට ඒ විදිහේ රස්සාව කරොත් විතරයි එයාට යැපීම සිදු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තමන්ට දුක් විඳ විඳා මෙන්න මේ රස්සාව කරන්න වෙනවා. එතකොට මේ විදිහට ඇයි රස්සාව කරන්න වෙන්නේ? අයම්පි බික්කවේ මෙතන කියන මෙරි මෙරි ඒ කියන්නේ මෙරි මෙරි රස්සාව කරන්න එනවා කියනවා. එහෙම නවතින්න බෑ. අයම්පි බික්කේ කාමානං ආදීනෝ සම්දිත්තිකෝ දුක්ඛ දුක්ඛඛන්தோ කාම හේතු කාම නිදානෝ කාමාදිකරණං කා කාමානව හේතු අන්න බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මේකට හේතුව මොකද්ද මේකට හේතුව තමයි කාමය කාම මේ කියන කාමයේ ආදීනමේ ditthදම වශයෙන්ම ලැබෙන එක. කාමයේ ආදීනමේ ditthදම වශයෙන්ම මෙන්න මේ දුක් ගොඩ ලැබෙන විග්‍රහය. එතකොට මේ කාමයේ හේතු කරගෙනයි මේක තියෙන්නේ. කාම හේතු. කාම නිදාන කාමාධිකරණං කාමානමෙමි. එතකොට මොකක් නිසාද මේ දෙක කරන්නේ? දැන් අපට නම් හිතෙනවා එක එක දේවල්. බුදුරණවහන්සේ පෙන්නනවා. මොකද්ද මේ ආදීනවේ? ඇයි මොකක් නිසාද මේ? කාමයේ හේතු මොනවද කාමයේ කියන්නේ? ඇසට ප්‍රියමනාප රූප එහෙනම් ඇසට කාමයට ප්‍රියමනාප රූප පෙන්වීම කනට ප්‍රියමනාප ශබ්ද ඇසවීම තමන් කැමති දෙයට යොමු වීම නාහයට දිවට කයට මෙන්න මේ පංචකාමයන් පිනවීමට තියෙන මේ කාමයන් ඔස්සේ සතුටු වන්න දැන් අපට හිතෙනකොට කාමයන් සතුටු වෙනවා කියනකොට අධිකතර දේ තමයි අපට හිතෙන්නේ අධිකතර කාමයන් ගැන අපට හිතෙන්නේ නමුත් කාමයේ පොඩ්ඩක් හරි තියෙනවා ඒක කාමයමයි. මෙන්න මේ කාමයේ පිනවීම පිණිසමයි මෙන්න මේ ආදීනවේ භුක්ති විඳින්නේ කියලා බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මේ විදිහ රස්සාවක් කරන එක යට අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. තසතේ භික්කවේ කුල පුත්ත සේවං උත්තහතෝ ඝටතෝ වායමතෝ මෙන්න මේ විදිහට මේ කුල පුත්‍රයා උත්හාන වීරිය දැන් මේ ගෙදර ඉන්න කෙනා වීරියෙන් යුක්තව මහන්සි වෙලා මෙන්න මේ විදිහට රස්සාවක් කරනවා. එතකොට මෙහෙම රස්සාවක් කරන තැනදී සමහර අය ඉන්නවා. මොකද එයාට ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. අද ඕන තරම් අපට දකින්න ලැබෙනවා. ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ හරියට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ව්‍යාපාර අසාර්ථක වෙනවා. රස්සාව අසාර්ථක වෙනවා. Taman කැමති මිල මුදල් හම්බ වෙන්නේ නැහැ. ගෞතන අසාර්ථක වෙනවා. මෙන්න මේ වෙනකොට මොකද වෙන්නේ? සෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් ඛණ්ඩති සමුහං ආපජ්ජති. එයා ශෝක කරනවා, වැළපෙනවා, හඬනවා, මුලාවටමපත් වෙනවා. මෝගහං වතමේ උත්තහාන අනේ පපුවේ ගහ අත් ගහ ගහ හඬනවා. මගේ උත්සාහයේ වතුරේ ගියා. මගේ මහන්සිය කිසි ප්‍රතිඵලයක් නැහැ. මේ ජීවිතේම දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවයක් ඒක. මොන මේ තව කාමයන්ගේ ආදීනවයක්. ඒ තමයි තමන් ව්‍යාපාර කටයුතු කරගෙන නැත්නම් රකී රස්සාවක් කරගෙන ධන දහන්නේ හම්බ කරගෙන ගොවිතැන්පත් කරනකොට මේක අසාර්ථක වෙනවා හරියට හම්බ වෙන්නේ හම්බ වෙන්න තිතනදී අයියෝ මොකද උනේ කියලා පසුතැවෙනවා දුක් වෙනවා හඬනවා මේක ditadam වශයෙන්ම ලැබෙන තවත් කාමයන්ගේ ආදීනවයක් ඒ වගේම මේ මේක මහා දුක් ගොඩක් කුමක් හේතු කරගෙනද? කාමයේ හේතු කරගෙන, කාමෙන් නිදාන කරගෙන. කාමයේම හේතු ප්‍රත්‍ය කරගෙනයි මේ දේ තියෙන්නේ. එතකොට බලන්න කාමයේ අවුලෙන්ම මේ හටගත්ත මේ ප්‍රශ්නේ අපට අපි ඕක සාධාරණීකරණය කරන්න යනවා. නෑ නෑ හිම නෙමේ වෙන දෙයක් ඔස්සේ. නෑ. ඇහැට දැන් අපිට ඇහැට පෙනෙන රූපයට ලස් රූපය ඔස්සේ අපි අපි පිනවන්න කැමතියි. කනට ඇහෙන ශබ්දය ඔස්සේ මේක මේ අධිකතර කාමයේ කියලා හිතන්න එපා. හැම දෙයක්ම සියලු දේවල් අපේ ප්‍රිය වූ අය පිනමෙනක සතුට අපි අපි විඳිනවා S දෙකෙන්. අපේ ප්‍රිය වූ අය සතුටු වෙන එක අපි කන් දෙකෙන් වින්දනය කරනවා. මේ හැම දෙයක්ම පින්වතුනි කාමයන් පිනවීමක් අපට පේන්නේ පිටායට පින පිටායට උපකාරයක්. පිටායට උපකාරයක් වෙනවා. ඒ තුලින් අපි වින්දනයක් කරනවා. අපි තුල කාමයන් භුක්ති විඳීමක් කරනවා. මෙන්න මේ කාමයේ හේතු කරගෙන කාමේ නිදාන කරන කාමයේ හේතුවෙන්මයි කියනවා ඔන්න ඔය ආදීන වේ තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තසච තසචේ වික්කේ කුලපුත්තස්ස මහණෙනි මෙන්න මේ කුලපුත්‍රයා මේ විදියට උත්සාහයෙන් මහන්සි වෙලා වීරිය කරගෙන සල්ලි හම්බ කරගන්නවා. ඔන්න එහෙම කට්ටියක් ඉන්නවා. ඝටතෝ වායමතෝ තේ බොහෝගම් අන්න හොඳට සල්ලි හම්බ කරගන්නවා. රස්සාවක් කරලා හරි නැත්තම් ගොවිතැන්පත් කරලා හරි ව්‍යාපාරයක් කරලා හරි හොඳට සල්ලි හම්බ කරගන්නවා. සල්ලි හම්බ කරගත්තට පස්සේ දැන් අපට හිතෙනවා සල්ලි තියෙන කෙනාට දුක් දුම්නසක් නැහැ කියලා. හොඳට ඔක්කොම ටික තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා යට හිතෙනවා. අන්න බුදුරණහස් වෙනවා දුක්ඛන් දොමනසං අන්න පටිසංවේදිත. එයා දැන් දුක විඳිනවා. ඔන්න එයා විඳින දුක. කලින් සල්ලි හම්බ නොවීම නිසා දුක් විඳිනවා. දැන් සල්ලි හම්බ වීම නිසා දුක් විඳිනවා. තමන් හරියම්බ කරපු දේවල් ආරක්ෂා කර ගැනීමේ අරුබුදයකට මතු වෙනවා දැන්. කින්ති මේ බොහෝගා නීව රාජානෝ හරෙයුං න චෝරා හරෙයුං න අග්ගි දහයුං න උදක උදකං වහයුං න අප්පියා දායාදං හරෙයුං අන්න දැන් තියෙන ප්‍රශ්නේ ඊළඟට මේ හරියම්බ කරපු දේවල් තමන් ආරක්ෂා කරගත්ත මේ ලැබිච්ච සල්ලි ආණ්ඩුව හොරකම් කරා නැත්නම් රජවරා රජු ගණීද දැන් බදු වශයෙන් හරි මොන වගේන් හරි ගණීද හොරව ඉදලා අරන් යයිද මේ විනාශලයයිද හොරකම් කරයිද නැත්නම් මෙවුවා ගින්නෙන් හරි වෙනව මොනවා හෝ ස්වභාවික ව්‍යසනයකින් විනාශලා යයිද වතුරේ හරි ගහගෙන යයිද නැත්නම් තමන් අකමැති කෙනෙක් ඇවිදilla මෙය අරගනීද කියලා ඔන්න යාට ඒක ආරක්ෂා කිරීම සඳහා රැක ගැනීම සඳහා යොමු වෙන්න වෙනවා. තමන්ගේ දේපල ආරක්ෂා කරන්න රැක ගන්නට එයා දැන් ඔන්න ඒකත් එක්ක විඳවන විදවීමක් එයාට ඇති වෙනවා. මෙන්න මේ විදිහට එයා එහෙම කල්පනා කර කර ඉන්නකොට එක් ඔයාගේ හොරු එයාගේ මේ ධනය රජයෙන් බදු හැටියට හරි මොනවා හෝ ක්‍රමයකට රජයට ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් හොරකම් හොරු ඇවිල්ලා හොරකම් කරගන්න යනවා. එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසනයකේ විනාශයටපත් වෙනවා. එහෙම නැත්නම් තමන් අකමැති කෙනෙකුට දෙන්න යොමු වෙනවා. අන්නේ අවස්ථාවෙත් මොකද වෙන්නේ? පරිදේවති. අන්න කලන්තය ද්‍රෝග කරනවා. කලන්ත හැදෙනවා, පපුවේ අත්ගහ ගහනවා, මුලාවටපත් වෙනවා යම්පි මේ අහෝසින් තම්පි නොනත් හීති. අයියෝ මම හම්බ කරපු දේවල් මට නැති වුණා කිය කියා අඬනවා, දුක් වෙනවා, වැළපෙනවා. අයම්පි බික්කවේ කාමානං ආදීනෝ මහණෙනි මේක කාමයන්ගේ ආදීනෝමයි සම්දිත්තිකෝ මේ මේ කාමයන්ගේ ආදීනවයේ ඔය දුක් ගොඩ ඔන්න තමන් මේ ජීවිතයේ දැම්ම අත්විඳින කාරණාවක් වෙනවයි කාමයන්ගේ ආදීනවේ. මේ කුමක් හේතු කරගෙනද? කාම හේතු කාම නිදානම් කාමාදිකරණම් කාම කාමනේවා හේතු අන්න මේකට හේතුව කාමයමයි මේ අර්බුදයට හේතුව කාමයමයි මේ හටගන්න හේතුව කාමයමයි වෙන කිසි දෙයක් නෙමේ කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙනමයි මෙන්න මේ දුක හටගත්තේ කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා කාමයේ ආදීනවේ හැටියට. බුදුරණාහි නැවතකත් පැහැදිලි කරනවා. ඔන්න දැන් බලන්න එහෙනම් මේ ලෝකයේ යම් කිසි කෙනෙක් ජීවිකාව ගෙවන්න ජීවිකාව ගත කරන්න ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම රස්සාවක් කරන්න ඕනේ ව්‍යාපාරයක් කරන්න ඕනේ කුමක් හෝ දෙයක් කරන්නට ඕනේ ඒ විදිහට ජීවත් වීමට යමක් කරන්නේ කාමයේ මුල් කරගෙනමයි වෙන කිසි දෙයක් නිසා නෙමෙයි කාමයේ පැවැත්වීම සඳහාමයි එහෙම රස්සාවක් කරනකොට මැසි මදුරුව අසනීපයි නැත්තම් වෙන මොනවත් කියලා නතර වෙන්න බෑ මොකද කාමයන් භුක්ති විඳින්න බැරි වෙනවා ඒ විදිහ රස්සා කළ සල්ලි හම්බ කරගත්තේ නැත්තම් සල්ලි හම්බ කරගන්න මෙහෙතුනාට පස්සේ යම් කිසි කෙනෙකුට ඒක හම්බ නොවන අවස්ථාවේදී යන්න ඒ නිසා දුක ඇති වෙනවා හම්බ වෙනකොට ඒ ආරක්ෂා කර ගැනීම එක්ක දුක ඇති වෙනවා පුණජ පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාම අධිකරණං කාම නේව හේතු රාජානෝ හි රාජෝ හිවදන්ති මහණෙනි මම තවත් කාරණාවක් කියන්නම් මේ කාමයේ හේතු කරගෙන නැත්නම් මේ කාමයේ ආදීනව මම තව කාරණාවක් කියන්නම් කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන කාම අවුල හේතු කරගෙන මොකද වෙන්නේ රාජානෝ හි රාජෝ හිවදන්ති රාජවරු රජවරු එක්ක වාද කරනවා සිටවරු සිටවරු එක්ක වාද කරනවා රජවරු රජවරු එක්ක වාද කරනවා ඒ වගේම සිටවරු සිටවරු එක්ක වාද කරනවා. බ්‍රාහ්මණියෝ බ්‍රාහ්මණියෝ එක්ක වාද කරනවා. ගෘහපතිය ගෘහපතිවරු එක්ක වාද කරනවා. අම්මලා පුතාලා වාද කරනවා. පුතාලා තා අම්මලා වාද කරනවා. තාත්තලා පුතාලා වාද කරනවා. පුතාලා තාත්තලා වාද කරනවා. සහෝදර සහෝදරිය වාද කරනවා. සහෝදරයෝ සහෝදරිය වාද කරනවා. මෙන්න මේ විදිහට යාළුවෝ යාළුවෝ වාද කරනවා තේ තත්ත්ව කලහ විග්‍රහ විවාද පන්නං පන්න අඤ්ඤමඤ්ඤං පානිම්පි මෙන්න මේ විදිහට එකිනෙකා ඔය විදිහට වාද කරගන්න පටන් ගන්නවා වාද කරගෙන නිකන් නතර වෙන්නේ නැහැ ඔය විදිහට හඬු අල්ලලා නිකන් නතර වෙන්නේ නැහැ මොකද කරන්නේ රණ්ඩු කරගන්නවා ඊළඟට ආරවල් ඇති කරගන්නවා ඊළඟට ගල් වලින් පොළු වලින් අවියාවිද වලින් ගහගන්න යමු වෙනවා එතකොට යම් කිසි කෙනෙක් මැරලා යනවා නැත්නම් මාරාන්තික දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් මේ කුමක් නිසාද? කුමන් නිසාද රජවරු රජවරු ප්‍රශ්න තියෙන්නේ? කුමන් නිසාද සිටවරු සිටවරු ප්‍රශ්න තියෙන්නේ? කුමන් නිසාද බ්‍රාහ්මණ බ්‍රාහ්මණවරු ප්‍රශ්න තියෙන්නේ? ගෘහපති ගෘහපතිවරු ප්‍රශ්න තියෙන්නේ මේ දරුවෝ දෙමාපියෝ සහෝදර සහෝදරු යාළුවෝ යාළුවෝ අතර මේ ප්‍රශ්නේ තියෙන්නේ අපට හිතෙන්නේ නැහැ ඒක ප්‍රිය රූප සද්ද ගන්ධ රස පහස ලබන්න තියෙන කැමැත්ත පාදක කරගෙනයි කාමයන් හේතු කරගෙනයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔය අරුබුදය තියෙන්නේ කෙනෙක් තරහ වෙන්නේ කෙනෙක් එක්ක වාද විවාද කරගන්නේ මේ සියලු දේ තියෙන්නේ කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන ඔන්න මේ ජීවිතය අත්දකින කාමයන්ගේ තවත් ආදීනවයක් බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට නම් මේ ලෝකේ ප්‍රශ්න හටගන්න හේතු වෙන්නේ කාමයමයි වෙන කිසි දෙයක් නෙමෙයි. කාමයේ හේතු කරගෙනමයි අන්නේ ප්‍රශ්නේ හටගන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පුණජපරම් වික්‍රේ කාම හේතු කාම නිදානං තවත් එකක් පැහැදිලි කරනවා මේ කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන මේ දුක හට ගන්න ආකාරය. දැන් මේ දේශනාව පැහැදිලි කරද්දී ඔබට හොඳට පැහැදිලි වෙනවා ඇති මේ ලෝකයේ පිළිබඳ පැවැත්ම පිළිබඳ විග්‍රහයකුයි බුදුරන් වහන්සේ ඇත්ත පෙන්වා දෙන්නේ. ලෝකයේ ඇත්ත. ලෝකයේ සත්‍ය. කාමයන්ගේ සත්‍ය. මොකද්ද බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා? මෙන්න මේ විදිහට කාමයෙන් නැවත හටගත් ආදීනවයක් මේ කාමයේ මුල් කරගෙන කාමයේ හේතු කරගෙන දැන් අර විදිහට අවි ප්‍රශ්න ඇති වුණාට පස්සේ එකිනෙක කෙනා වාද විවාද කරගත්තට පස්සේ මොකද කරන්නේ? ඔන්න ආයුධ අරගෙන දෙපැත්තකට බෙදලා රණ බිමක දුනු ඊතල අරගෙන යුද්ධ කරන්න පටන් ගන්නවා. එතකොට මේ යුද්ධ කරන්න පටන් ගන්නේ ඇයි? කාමයේ නිසා. රූප සද්ද ගන්ධ රස පහස පිනවන්න වෙන කිසි දෙයක් නිසා නෙවෙයි කාමයේ හේතුයෙන්මයි කාමයේ මුල් කරගෙන අපි මොන හේතු දැක්කුවත් මොකද්ද හේතුව අපේ ඇහැට ප්‍රිය රූපය දක්වන්න දැකීමට කැමැත්ත ප්‍රිය සද්දේ ප්‍රිය රසයේ ප්‍රිය පහස මෙන්න මේවා දැකීමට කැමැත්තයි කොහෙන් ගියත් අහුවෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට යුද පිටියකට ගිහිල්ලා යුද්ධ කරගන්නවා මැරෙනවා මාරාන්තික දුක් විඳීම ඇති වෙනවා මහණෙනි මෙන්න මේකත් කාමයන්ගේ ආදීනවයක්මයි. දුක්ඛං අයම්පි බික්ඛවේ කාමානං ආදීනෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්‍දෝ මෙන්න මේ මේ මරණ දුක දක්වා යොමු වෙන්නේ මේ ජීවිතේම අත්ලකින්න තියෙන කාමයන්ගේ මහා දුකක් මේකත් කාමයේ නිසා කාමයේ මුල් කරගෙන කාමයේ ප්‍රත්‍ය කරගෙනමයි හටගත්තේ ඊළඟට බුදුරණවහන්සේ නැවත වතාවක් කියන පුණජ පරම්පික්ක මහණෙනි නැවතත් මේ කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන කාමාවල හේතු කරගෙනම මෙන්න මේ වගේ ආරවුල් ඇති වෙනවා මොකද්ද ඇති වෙන්නේ දැන් අර වගේ අනවිමකට ගිහිලා යුද්ධ කරනවා ඒ වගේම බලකොටු හදාගෙන සේනා සංවිධානය කරගෙන විශාල යුද්ධ දක්වා යොමු වීමට දැන් මුලින්ම ගිහිල්ලා මූලික යුද්ධ කරන අවස්ථාව හැදලා ඊළඟට අරගල දක්වා ගිහිල්ලා බලකොටු හදාගෙන තාප්ප බැඳගෙන මෙන්න මේ විදිහට බංකර හදාගෙන යුද්ධ කරන ඒවා පැහැදිලි කරනවා මේකටත් හේතුව කාමයමයි මෙහෙම යුද්ධ කළත් මැරෙනවා මාරාන්තික දුකකටපත් වෙනවා වෙන කිසිවක් නෙමෙයි හේතුව කාමයේ ප්‍රිය රූප සද්ද ගන්ධ රස පහස ලැබීමේ තියෙන කැමැත්ත ඒ නිසාම යෝක වෙන්නේ මහණෙනි මේකත් මේ සම්දිෂ්ටික වශයෙන්ම දකින්න ලැබෙන මහා දුකක් කාමයන් නිසා ලැබෙන තින ආදීනවයක් මේ කාමයේ මුල් කරගෙන කාමයේ හේතු කරගෙනමයි මේ දේ හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නැවත වතාවක් පුණ්‍යච පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාදි කරණ මෙන්න මේ විදිහට කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන තවත් ප්‍රශ්න හටගන්න ආකාරය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. හොරු බිහි වෙනවා. එකිනෙක හොරු බිහි වෙනවා. මේ හොරු බිහි වෙනකොට මොකද වෙන්නේ? ගෙවල් බිඳිනවා, ගම් පිටින් මංකොල්ල කනවා. ඒ වගේම ගෙවල් වලට පැනලා මංකොල්ල කනවා, බලහත්කාරකම් කළා, මිනිස්සු බය කරලා මංකොල්ල කනවා. විවිධාකාර වශයෙන් හොරකම් කරනවා. හොරකම් කරනවා. ඒ වගේම විවිධ විදිහට බලහත්කාරකම් කරන මෙන්න මේ ආකාරයට විවිධාකාර විදිහට කාමයන් තුත්තිමත් කර ගැනීම සඳහා මිනිස්සු යොමු වෙනවා. ඔන්න බලන්න කාමයේ පිනවා ගැනීමටයි හැම දෙයක්ම කරන්නේ. අපට මොනවා හිතුණත් සෑම දෙයක්ම කාමයේ කාමයේ පිනවා ගැනීමටයි කරන්නේ. මෙන්න මේ විදිහට හොරකම් කරපු නැත්නම් වෙන වෙන වැරදි වැඩ කරපු කාමයේ නිසා වැරදි වැඩ කරපු අය අන්තිමේදී මේ කට්ටිය ආණ්ඩුව විසින් නැත්නම් රජය විසින් අල්ල ගන්නවා. ඔන්න ඒ වෙලේ දැන් අතීතයේ තිබිච්ච වද වද වේදනා පැහැදිලි කරනවා. අද නම් ගොඩක් කාලවට ඒව අඩුයි. මෙන්න මේ විදිහට රජය මැදිහත් වෙලා හොරකම් කරපු අය අල්ලගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ හොරුන්ට විවිධාකාර වද වේදනා දෙනවා. දැන් මේ කාමිනිසා හොරකම් කරේ. අල්ලගත්තා. කස පහර වලින් තරනවා. වේවැල් වලින් තරනවා. දඩුම් ගුරු වලින් ගහනවා. අත් කපනවා, කකුල් කපනවා, අත් කකුල් දෙකම කපනවා, කන් කපනවා, නාස් කපනවා, ඒ වගේම හිස් කබල මේ මතු වෙනකම් බොරුළු දාලා අතුල් වෙනවා. ඒ වගේම යකඩ උල් වලින් කනට ඇතුළට යකඩ කුරු දාලා තදි අනිනවා. ඒ වගේම ඇඟේ පාංකඩවල ගිනි තියනවා. ඒ වගේම අත්වල පාංකඩවල ගිනි තියනවා. වෙල් වෙන පළට හැම ගලවනවා. මෙන්න මේ විදිහට නොයේ කාකාරයේ දුක් වේදනා මේ දුන්න මේ මනුස්ස ලෝකේ දුන්න දුක් වේදනා මේ පැහැදිලි කරන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි මෙන්න මේ විදිහට විවිධාකාර වශයෙන් මේ ශරීරයට වද හිංසා දෙනවා මේ මේ විදිහ වැරද්දක් කරලා අහුවෙච්ච නිසා මේක ගොඩාක් පැහැදිලි කරනවා මේ වද හිංසා දුන්නේ දුන්න විග්‍රහ අනන්ත අප්‍රමාණ දුක් විඳපු දේවල් පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට හොරකම් කරේ කාමය නිසා හොරකම් කළා අහු වුණාට පස්සේ විඳවනවා. අන්නේ විඳවීමත් නිසා එක්ක මැරෙනවා එක්ක මාරාන්තික දුකකටපත් වෙනවා. මේකත් කාමයේ හේතු කරගෙනම මේ ජීවිතයේ අත්දකින අත්දැකීමක්. දුකක්, මහා දුකක්. මෙයත් කාම නිසාමයි. වෙන එකක් නිසා නෙමෙයි. හැම දෙයක්ම කාමයේ මුල් කරන. ඔන්න කාමීය ආදීන වේ. බුදුරණවහන්සේ නැවත වතාවක් කියන පුණ්‍යච බරම් බික්වේ කාම හේතු කාම නිදානං කාමාදි කරන මහණෙනි නැවතත් මම පැහැදිලි කරන මේ කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන කාමයේ පත්‍ය කරගෙන මොකද කරන්නේ කායන දුස්චරිතං චරಂತಿ වාචා දුස්චරිතං චරಂತಿ මනසා දුස්චරිතං චරಂತಿ එතකොට දැන් අර කලින් කියපු ඔක්කොම විග්‍රහ තුළද ලෝකයට ප්‍රකට වෙනවා යම් කෙනෙක් ඉන්නවා ලෝකයට ප්‍රකට නොවි තමාගේ ආධ්‍යාත්මයේ තුලදීම Tamanටම යා කරගන්න දේවල් දැන් හොරු හොරකම් කරාට වැංචා කරාට අහු වෙන්නේ මිදවන්නේ නමුත් කාමයේ තව ආදීනවයක් තියෙනවා ඒ තමයි කයෙන් වචනෙන් මනසින් දුෂ්චරිත කරනකොට මේ කාමයේ මුල් කරගෙන තේ කායන දුෂ්චරිතං චරිත්වා වාචා දුෂ්චරිතං චරිත්වා මනසා දුෂ්චරිතං චරිත්වා කායස බෙදා පරම්මරණ අපාය දුක්ගති විනිපාත නිරියං උප්පජ්ජಂತಿ අන්න යා මැරලා ගිහිල්ලා උපදිනවා කොහෙද නිරය උපදිනවා යම් භික්කවේ කාමාන ආදීනෝ සම්පරායිකෝ අන්න පරලොවදී ලැබෙන කාමී ආදීන වේ මහා දුක් ගොඩ කාමී යතු කරගෙනමයි කාමයේ මුල් කරගෙනමයි කාමී පැත්ත කරගෙනමයි මෙන්න මේ ආදීන වේ ඇති වෙන්නේ කියලා බුදුරන් වහන්සේ මේ කාමී ආදීන වේ පැහැදිලි කරනවා එතකොට එහෙනම් මේ ලෝකයේ සත්‍ය අන්න බුදුරණවහන්සේ අනුපිළිවෙල කතා කරන දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා නෙක්ඛම්මං ආනිසංස. දැන් මේ විග්‍රහ කරනවා බුදුරණවහන්සේ. ඒතර බලන්න මේ මේ බුදුරණවහන්සේ පෙන්වන්නේ පොහො ආටෝපයක් නෙවෙයි. ලෝකේ ඇත්තක්. ලෝකේ ඇත්ත පෙන්වපු නිසා තමයි ලෝකෙන් ඈතර වෙන්න කැමැත්තක් ඇති වෙන්නේ. අන්නේ ලෝකෙන් ඈතර වෙන්න යමු වෙනවා. එතෙක් ඈතර වෙන්න යමු වෙන්නේ. එහෙනම් මේකයි මේ ලෝකයේ ඇත්ත. මෙන්න මේ ලෝකයේ ඇත්ත තේරුම් ගත්ත කෙනා ලෝකෙන් ඈතර වීමට යොමු වෙනවා මේකයි සත්‍ය අපි මොන විදිහේ මොන දේවල් කතා කරත් ඇත්තම අපි අපට කාමයන් භුක්ති විඳින තියෙන කැමැත්ත මෙන්න කාමී ආස්වාදේ මෙන්න කාමී ආදීනවේ මෙන්න මේක හොඳට තේරුම් ගන්න බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා කිංච බික්කේ කාමාන නිස්සන්න මොකද මහණේ කාමයන්ගේ නිදහස් වීමයි යෝකෝ භික්ඛවේ කාමේසු චන්දරාග විනයෝ චන්දරාග පහන ඉදං කාමානං නිස්සරණ මෙන්න මේ කාමයන් කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු කිරීමයි කාමයන්ගෙන් නිදහස් වීම. කාමයන්ගෙන් නිදහස් වීම. වෙන දෙයක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ කාම ගුණය නැත්තම් ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු කිරීම කාමයන්ගෙන් නිදහස් වීමයි. එතකොට එතනදී කාමයන්ගෙන් නිදහස දුකින් නිදහස් වෙනවා නෙමෙයි කාමයන්ගෙන් නිදහස් වෙනවා. එතන මෙන්න මේ විදිහට විග්‍රහ කරලා මේ කාමය කියන කාරණාව පිළිසිඳ සෙවීමේදී ලෝකේ කාමය කියන්නේ මොකද්ද කියන එක හරියටම හොයන විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වා දුන්නා. කාමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණි. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා යේහි කේචි භික්කවේ සමනව බ්‍රාහමනා එවං කාමානං අස්සාදං අස්සාදං අස්සාදසෝ ආදීනවං ආදීනතු නිස්සන් නිස්සන යතබෝතං නප්පජනං තේවත සාමං වා කාමේ පරිජානිස්සන්ති පරං වතතත්හාය යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි පැහැදිලි කරනවා නම් ඔය පැහැදිලි කරන්න බෑ කියනවා. යාට යථාර්ථ වශයෙන්ම මේ කාමී ආස්වාද ආදීනව නිස්සරණ දැන් මෙතන හොඳට මතකගෙන සමුදවි සමුදයස්තංගමයක් විග්‍රහ කරන්නේ නැහැ. ආස්වාද ආදීනව නිස්සරණයක් විග්‍රහ කරන්නේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් යථාර්ථ වශයෙන් ආස්වාද ආදීනව නිස්සරණය දකින්න නැත්නම් මේ කාමයන්ගේ එයා කාම පිරිසින් දැක්කා කියලා කිව්වට එයා පිරිසින් දැකලා නෑ කියනවා. ඒ කියන්නේ කාමයේ හරියට හොයලා නෑ. කාමයේ හරියට හෙව්වනම් අනිවාර්යෙන් මේ ආස්වාද ආදීනව නිස්සරණය කියන මෙන්න මේව තාර්ථ වශයෙන් ඒ විදිහටම දැනගෙනයි කාමය පිරිසිදු හොයන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතේ කාමයේ පිරිසිදු හරියට හොයලා නැහැ. එහෙනම් ඒ කාමයේ හම්බෙන හැටි කාමී ආස්වාදයේ හම්බෙන හැටි කාමී ආදීනෙ හම්බෙන හැටි, කාමී නිස්සරණෙ හම්බෙන හැටි. අපි යම් කිසි දෙයකට අහු වෙලා එක පැත්තෙන් අතහරිනවා, තව පැත්තෙන් අහු වෙලා ඒත් කාමයටමයි. ඊළඟට අපි අද ගොඩාක් කාලවට නොසිතන නොසිතන පැත්තක් තියෙනවා මේ කාමයේ කියන කාරණාවේදී ප්‍රිය වූ දේ ඉක්ම වුණා. හැබැයි ඒක හරියට ඉක්මනකොට අප්‍රිය දේ හා ගැටීමත් ඉක්ම වෙනවා. ඒ චන්දරාගේ දුර වෙනවනේ. චන්දරාගේ දුර වෙනකොට අප්‍රිය දේත් ඉක්ම වෙනවා. හැබැයි ප්‍රියාප්‍රිය ඉක්මුණාට මුලාව ඉක්මවීම නැහැ. ඒ කියන්නේ අනාගාමී වෙන කෙනාටත් කාමරාග පටික සංයෝජන දෙකම දුර වෙන්නේ. අද අපි ගොඩාක් කාලාවට අපි හිතන කාරණාවක් තමයි අපේ ප්‍රශ්නේ ඔය කාමයේ සහ රාගයේ එක විතරයි අපි කල්පනා කරන්නේ. මේ ගැටීම ගැන හිතන්නේ නැහැ. සමහරවිට යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි කාමයේ ඉක්මවල නැහැ. ඒ කියන්නේ රාගය එන්නේ නැහැ. හැබැයි ගැටෙනවා. නුරුස්සන ගතිය. ඇයි නුරුස්සන්නේ Tamanට ප්‍රිය දේ නොලැබෙන නිසා. Taman කැමති විදියට රූපේ නොලැබෙනකොට රුස්සීම තියෙන්නේ. අර ලොකුවට රාගය ඇදලා යන්නේ නැතිවට තව කෙනෙක් වෙන වැරද්දක් කරනකොට අන්න නුරුස්සනවා. ගැටෙනවා. සද්දේදී, ගන්ධයේදී, රසයේදී, පහදේදී කෙනෙකුට හිතෙනවා අනේ මං කාමයේ අහුවෙලා නැහැ කියලා. නමුත් ගැටීම අහුවෙලා කියන්නේ අනිත් පැත්තෙන් කාමයේ තියෙන්නේ. ඇයි? ගැටෙන්නේ ඇයි? Taman ප්‍රිය වූ ස්වභාවයට යමු නොවන නිසා. එහෙනම් මේ දෙක එකට බැඳලා තියෙන්නේ. කිසි කෙනෙකුට මං කාමෙන් අයින් වෙලා මට ගැටීම තිබ්බා තියෙනවා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ගැටෙන්නේ ප්‍රිය දේ නොලැබෙන නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එහෙනම් මේ කාමය කියන එකත් එක්ක ගැටීම කියන එක බැඳිලා තියෙනවා. එතකොට එහෙනම් මේ කාමයේ ඉක්මවීම තමයි මේ ලෝකයේ කාමයේ පිළිබඳ තේරුම් ගැනීම ඉස්සල්ලාම ලෝකයේ සත්‍ය තේරුම් ගැනීම මේ කාමයේ තේරුම් නොගැනීම නිසා තමයි ලෝකයේ ඇත්තක් ප්‍රකට වෙන්නේ නැත්තේ. අර බුදුරණවහන්සේ මාගන්ධි සූත්‍රයේ කුෂ්ඨයේ උදාහරණයෙන් පෙන්වා දෙනවා වගේ. ඒතර මේ කාමයේ පිළිබඳව මේ ලෝකෝත්තර පැත්තට යොමු වීම සඳහා අපට අවශ්‍ය ඇත්තම ප්‍රතිපදාව, සත්‍යම වෙන ප්‍රතිපදාව. කෝචවික්කේ රූපාවනං අස්සාදු. ඔන්න දැන් බුදුරණවහන්සේ වෙනවා මේ රූපය ආස්වාදේ මොකද්ද කියලා. දැන් රූපේ සමුදයක් විග්‍රහ කරන්නේ නැහැ මෙතන ආස්වාදේ පටන් ගන්න. සේතා භික්කවේ. ඔන්න මෙතන මෙතන තියෙන විග්‍රහය උතර බලන්න. මහණෙනි මෙන්න මේ වගේ. දැන් මේ රූපේ විග්‍රහ කරනකොට මේ ලස්සන කුමාරියකාවක් උදාහරණට ගන්න. සිටු කුමාරියෙක් නැත්නම් කුමාරිකාවක් ඉන්නවා. ඉතින් මෙයා අවුරුදු 15ක 16ක වගේ ලස්සන කුමාරිකාවක්. වැඩිය උසත් නෑ, මිටිත් නෑ, කෙට්ටුත් නෑ, මහතත් නෑ, කළුත් නෑ, සුදුත් නෑ, හරිම ලස්සනයි. බුදුරණවහන්සේ අහනවා එහෙම කෙනාට ඇත්තටම ලස්සනයි කියන නේද කියන්න තියෙන්නේ කියන. ඔව්, එයා ඇත්තටම ලස්සනයි කියන්නේ තමයි කියන්න තියෙන්නේ. මේ විදිය කෙනෙක් ඉන්නවනම්. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වන යංකෝ භික්ඛවේ සුභං වන්න නීහං පටිච්ච උපයි සුඛං සෝනසං අයං රූපාණං අස්සාද. අන්න එතන රූපේ ආස්වාදයක් විග්‍රහ කරනවා. අන්නේ විදිහට ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් හටගන්නවාද ඒ රූපය නිසා ඒක රූපය ආස්වාදේ කියනවා. ඒ රූපයක් මුල් කරගෙන එතන කියනවා. අතන කාමයක් මුල් කරගෙන පැහැදිලි කරා. හැබැයි මේ කාම මේ මේ පංචපාස්කන්ධ කතන්දරයක් නෙමෙයි. ලෝකේ පවතින තමන්ගේ අයි සැලකෙන මේ රූපේ පාදක කරගෙන අතන විග්‍රහ කරේ කාමේ පාදක කරගෙන මෙතන විග්‍රහ කර රූපේ පාදක කරගෙන මේ රූපේ ආස්වාදේ මෙතන පංචපාස්කන්ධ විග්‍රහයක් නෙමෙයි පටන් ගන්න. ඒක හොඳට මතක තියාගන්න මේ ලෝකයේ බුදුරණවහන්සේ ඇත්ත පෙන්වන ආකාරය. අපි මෙතෙන්ද ගිහිල්ලා බලන්න ඕනේ. අපි දන්න හැමදේම මේකට ඇතුල් කරලා හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වුවේ ඒ පරියාය. කෝච වික්කෝ රූපානං ආදීන. මහණෙනි මොකද්ද මේ රූපය ආදීන? රූපය ආස්වාදේ පැහැදිලි කරලා රූපය ආදීන විග්‍රහ කරනවා. ඉද වික්කවේ තමයි අන්න මහණෙනි මෙන්න මේ විදිහට මේ ලස්සන රූපයක් හිටපු මේ සුන්දර කාන්තාව අවුරුදු 16ක් 15ක් 16ක් වෙච්ච ලස්සන කාන්තාව ඔන්න අවුරුදු 80ක් අවුරුදු 90ක් 100ක් වෙලා දිරනවා අපට හම්බ වෙනවා වකුටු වෙනවා හැරමිටි ගන්නවා වෙවුලනවා මෙන්න මේ විදිහට ඇඳේ වැටිලා ඉන්නවා අන්න දැන් එයාගේ ලස්සන ඉවරයි දත් කැඩිලා කෙස් සිදිලා කෙස් වැටිලා ඇඟ රැලි වැටිලා කළු පාට වෙලා මෙන්න මෙතකොට මොකද හිතෙන්නේ කියලා අහනවා. අර කලින් ලස්සන තියනවද? නෑ මේකයි රූපේ ආදීන වේ කියනවා. එතකොට මේ බුදුරණාහි සරල කාරණාවක් පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ දන්න අපට තේරෙන මෙන්න මේක බුදුරණාහි පෙන්නපු ලෝකෝත්තර මාර්ගයට අතුල් කරගත්තොත් කොහොම මෝඩකමක්ද අපේ? පංචපාස්කන්ධ විග්‍රහ වෙන්නනකොට දැන් මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්නකොට මේක මේ රූපයේ ස්වභාවය මේකයි කියලා. දැන් මේ රූපයට තියෙන ආසාව ටික ටික අතහරිනවා. රූපය ටික ටික ඉක්මවනවා. මේ මේ අන රූපය අතික්‍රමණය කිරීමට යොමු වෙන ස්වභාවය. ලෝකයේ ඇති රූපය මේ මේ පංච පාස්කන්ධ විග්‍රහයක් නෙමෙයි. සංස්කාර විග්‍රහයක් නෙමෙයි මේ. අන්න ඒක කියනවා රූපේ ආදීනවේ. ඊළඟට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ අර ලස්සනට හිටපු සුන්දර කාන්තාව දැන් මොකද වෙන්නේ ලෙඩ වෙලා දුකටපත් වෙලා මල මුත්‍ර ගොඩේ ඉඳලා ඉන්නකොට කවුරු හරි එයාව නැගිටවන්න ඕනේ මේ කියන්නේ එයාට උදව් පදව් කරන්න ඕනේ ඒ විදිහට මලමුත්ත ගොඩේ ඇඳට වෙලාම ඉන්නකොට අර ලස්සනට හිටපු කාන්තාවගේ යාස් ලස්සන තියනවා දහනවා. ඒක දැන් නෑ නේද දහනවා. දැන් ආදීනෙ මතුනවා නේද දහනවා. එහෙමයි ස්වාමීනි. අන්න ආදීනම මේ රූපේ. මේ රූපය හැබැයි මේ පංචපාස්කන්ධය නෙමෙයි. මම මේක නිතර කියන්නේ ඒක නැත්තම් අපිව පටලව ගන්නවා. මේක මේකේ අමුතු ගැඹුරක් නෙමෙයි ලෝකේ තියෙන ස්වභාවය මේ පෙන්වන්නේ. ලෝකේ සත්‍ය පෙන්වන්නේ. මේක තමයි රූපය ආදීනමය. ඊළඟට බුදුරණවහන්සේ තවත් පෙන්වා දෙනවා. දැන් මේ පුංචි අර හිටපු ලස්සනට දැරි මෙරළ යනවා. මෙරළ ගිහිල්ලා එයා ඇඟ ඉදිමිලා මලකුණ කුණු වෙලා නිල් වෙලා අර ඇඟින් ඕජාව ගලනවා. එතකොට අර තිබිච්ච රූප ස්වභාව තියනවා දහනවා නෑ ස්වාමීනි මෙන්න මේක රූපය ආදීන වේ. එතකොට මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ මේ ලෝකයේ මේ මේ තමන්ට හම්බ වෙන මේ කායික ස්වභාවයේ විග්‍රහයක් මේ පෙන්වන්නේ. එතකොට යා අර යෞවන මදේ කියන එක නැත්තම් මේ ලස්සනකමත් එක්ක තියෙන මදේ මේ ඊළඟට ජීවන මදේ මේ මේවට ඇලිලා යන ගතිය මේ ඒවා ටික ටික දොර වෙන මේ අපට වැහිලා තියෙන ඇත්ත ලෝකයේ වැහිලා තියෙන ඇත්ත ප්‍රකට වෙනකොට එතකොට මේ ලෝකයේ වැහිලා තියෙන ඇත්ත ප්‍රකට වෙච්ච කෙනා තමයි ඉතින් එහාට යන්නේ අන්න එයා තමයි මේක සත්‍ය සත්‍ය සොයාගෙන යන්න යමු වෙන්නේ ඊළඟට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ විදිහට ඒ ලස්සනට හිටපු ඒ කාන්තාව මැරලා ගිහිල්ලා සත්තු කන්න පටන් ගන්නවා. අර නවසීවතික තියෙන විග්‍රහ ටික පැහැදිලි කරන සත්තු කන්න පටන් ගන්නවා. ඒ වගේම ඒවා ඇට තැන් තැන් වල විසිරෙනවා. නහර වැල් වලින් ඇතිලා තියෙනවා. ඒ වගේම අවසානයේදී මේ ඇට ගොඩක් විතරක් තියෙනවා. එතකොට අර ලස්සනට හිටපු පුංචි කාන්තාවගේ අර ලස්සන කාන්තාවගේ කාන්ත ආදීනේ මත උනා නේද හනවයි රූපේ. එහෙමයි ස්වාමීනි කියනවා. මෙන්න මේ විදිහට කියනවා අර ඇට ටිකක් කුඩු වෙලා ගිල එක කුඩු බවටමපත් වෙනවා. මෙන්න මේකයි රූපේ ආදීනවය කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේක සම්පූර්ණයෙන්ම ඉක්මවා යනවා මේ අර ලස්සන වූ ස්වභාවය. එතකොට ඒ ඒ තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ඒක ඒක සත්‍යයක් ලෝකේ. ඒ සත්‍ය තේරුම් ගන්න ඕන. හැබැයි මේක ලෝකයේ සත්‍ය. මේක මේක තේරුම් ගත්ත කෙනා තමයි ධර්මයේ කරා යොමු වෙන්නේ. මේක මේ ධර්මයට තුලත් කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහා දුක්ගොඩ විග්‍රහ කරන්නේ. අපි හිතුවට සැපයි කියලා දුක්ගොඩ විග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගන්න තේරුම් ගන්න එයා ක්‍රමානුකූලව මේක ඉක්මවීමේ කැමැත්තක් අන්න ඇති වෙනවා. මෙන්න මේක කියනවා රූපයේ ආදීනවේ. කිංච වික්කේ රූපාරං නිස්සරණ මහණෙනි මොකද්ද මේ රූපයෙන් නිදහස් වීම කියන්නේ? යකෝ වික්කවේ රූපේසු චන්දරාග විනෝ චන්දරාග පහන ඉදං රූපාරං නිස්සරණ. මෙන්න මේ රූපයේ කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු වීමයි ආසාව දුරු වීමයි නිස්සරණය කියලා කියන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේකේජ වික්‍රේ සමනාව බ්‍රාහමනාව රූපාණං මහණෙනි යම් කිසි කෙනෙක් මේ රූපී ආස්වාදය ආස්වාදයටත් ආදීනම ආදීනමට නිස්සර් නිස්සර් හැටියට මනා ප්‍රඥාවෙන් ඒක ඒ ආකාරයෙන් දකින්න නැත්නම් දකින්න නැතුව මේ රූපෙ පිරිසින් දැක්කා කිව්වොත් ඒක වැරදි. ওই රූපෙ පිරිසින් දකින්න අනිවාර්යෙන් ආස්වාද ආධුන නිසරණ යාකාරයෙන් යථාර්ථ වශයෙන් දකින්නට ඕනේ. අන්න එතකොටයි මේ රූපයේ මනාව පිළිසින් දැක්ක වෙන්නේ. දැන් ඒ පිළිසින් දැකීම යථාර්ථ වශයෙන් එතන විග්‍රහ කර පරියායක මේ ඔක්කොම බුද්ධ කාලේ තිබිච්ච වචනනේ. අපි අපට හෙච්ච නිසා අපි ඒකට එක එක විදිහට දාගත්තාට බුද්ධ කාලේ තිබිච්ච වචන. එතකොට මෙන්න මේ ආකාරයට මනාව පිළිසින් දැකීමට ඒක යොමු වුණා. ඒ විදිහට දැක්කම මේක කියනවා රූපේ ආස්වාදය, රූපේ ආදීනවේ, රූපේ නිස්සරණය කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට කල්නොත් විග්‍රහ කරලා පෙන්නනවා මේ එහෙම කාමයේ පිරිසිදු නොදකපු කෙනාට තව කෙනෙකුට පිරිසිදු යොමු කරන්නත් හැකියාව නැහැ කියනවා. පිරිසිදු දැක්ක කෙනාටයි ඒක තව කෙනෙකුට ඒක යොමු කරන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම රූපය පිටින් දැක්ක කෙනෙකුට තමයි තව කෙනෙක් ඒ සඳහා සමාදම් කරන්න පුළුවන්කම යොමු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඔන්න කාමීත් පෙන්වා රූපේත් පෙන්වා. ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා කෝච බික්ක වේදනා වේදනානං අස්වාද. මොකද්ද මහන්නේ වේදනාවේ ආස්වාදේ? ඉද බික්කේ විච්චේව කාමේ විච්ච කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පිත සුඛං පඨමඥානං උපසම්පජ්ජේ විහෙරති යස්මින් සමේ බික්කවේ බික්කු විච්චේව කාමේ විච්ච කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පිත සුඛං පඨමඥානං උපසම්පජ්ජේ විහෙරති නේව සමේ තස්මින් අත්තාව්‍යාදාය චේතේ තින පරව්‍යාදාය චේතේති න උභය ව්‍යාබාධාය චේතේති අභ්‍යාපන්න බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා එතන වේදනාව හැබැයි ආස්වාදේ වේදනාව. දැන් අපි වේදනාවේ ආස්වාදේ කියලා කාමයේ ආස්වාදින අවිභුක්ති කලින් කාමයේ ආස්වාද විග්‍රහ කරන්නේ. කාමයේ ආස්වාදන වේදනාවේ ආස්වාද කියලා භුක්ති විඳින්නේ. දැන් මේ විතර වේදනාවේ ආස්වාදේ කියනකොට මේ සුඛ වේදනාව විතරක් නෙමෙයි පැහැදිලි වෙන්නේ. වේදනාවෙන් ලැබෙන ආස්වාදය. සුඛ වේදනාව විතරක් නෙමෙයි. සියලු ආස්වාද. එතකොට දැන් කලින් පැහැදිලි කරා කාමයන්ගේ කියන කාරණා. එතකොට කාමයේ සුඛං සෝමනස්සන්. එතකොට කාමයේත් එක්ක තියෙන්නේ. රූපය කියනකොට දැන් මේ අර ඇහෙන් දකින කාමයේ ඔක්සේ රූපය විතර නෙමෙයි ඒ ඒ කෙනාගේ මේ රූපය හොයන කාරණාවක් ඒක එතන පැහැදිලි කරේ. දැන් මෙතන වේදනාව එක්ක පැහැදිලි කරනකොට මේ කාම කතාවකුත් රූප කතාවකුත් ඉක්මවලා වෙන විග්‍රහයකින් පැහැදිලි කරනවා වේදනාව පිළිබඳව. වේදනාවේ ආස්වාදය කියන්නේ මේ අන් අයත් වෙහෙසටපත් වෙන්නේ නැති තමනුත් වෙහෙසටපත් වෙන්නේ නැති මේ දෙපැත්තටම වෙහෙසටපත් නොවීමක් එක්ක තියෙන ආස්වාදයට කියනවා කාමේ රූපේ වේදනාවේ ආස්වාදේ දැන් මෙතන වේදනා සමුදයක් විග්‍රහ කරේ නෑ මේ වේදනාව ආස්වාදයක් විග්‍රහ කරන්නේ. සැබෑම වේදනාවේ ආස්වාදයක් විග්‍රහ කරලා පෙන්නනවා ඒ තමයි මෙන්න මේ පළවෙනි ධ්‍යානය හටගත්තා වූ වේදනාව. තස්මින් සමයේ වේදනං වේදේති මෙන්න මේ විදිහට වේදනාවක් ඉඳිනකොට අන්න ඒක කියනවා වේදනාවේ ආස්වාදය. මොන වේදනාවක්ද කියන්නේ? දුක් වේදනාව වෙන කොමත ආස්වාදයක් නෑනේ. එතකොට මේ මෙන්න මේ විදිහට මේ මොකද දැන් මෙතන දුක් වේදනාවක් නැහැ නේ පළවෙනි ධ්‍යානට එනකොට ආස්වාදී අන්න එකයි කියනවා. තව නැවත වතාවක් කියන පුණජ බලම් බික්කේ බික්කු සවිත විතක්ක ਵਿਚාරණ වූපසම අන්න දෙවෙනි ධ්‍යානයේ. එතන දෙපැත්තටම මටත් Tamanටවත් විහිසක් නැහැ. නිදුක් දුකක් නැහැ. අන්නේ වේදනාව විඳිනකොට ඒකට කියනවා වේදනාවේ ආස්වාදී. තුන්වෙනි ධ්‍යානයේ දැන් හතරවෙනි ධ්‍යානයේ කියන්නේ චතුත්ථඥානං උපසම්පජ්ජිහෙරති යස්මි සමී වික්‍රේ වික්කු සුඛස්සච පහනයි දුක්ඛස්සච පහනයි පුබ්බේ සෝමනස් දොමනස් අත්තංගම. එතකොට සෝමනස් දොමනස් අත්තංගමවන්නේ අදුක්කම අසුඛං උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජි. අදුක්කම අසුඛ ඉක්මවාලා උපේක්ඛා පාරිසුද්ධියක් ඇති කරගෙන ඉන්නේ නේව තස්මින් සමයන්. එතකොට ඒකත් වේදනා ව්‍යාස්වාදේ කියනවා. ඒකත් වේදනා ව්‍යාස්වාදේ. එතකොට දැන් මේ ආස්වාද නිසානේ ඉන්නේ. නැත්තම් ඉන්නේ නැහනේ. එතකොට මේ මේ ධ්‍යාන විග්‍රහ කරේ ඔන්න මේ මේකත් මේ ලෝකේ මට්ටමින් විග්‍රහ කරේ. දැන් ලෝකේ මට්ටමින් කාම විග්‍රහ කරා, ලෝකේ මට්ටමින් රූපේ විග්‍රහ කළා, ලෝකේ මට්ටමින් සමාධිය තුළ ලැබෙන ආස්වාදය විග්‍රහ කළා. මේක මේ ලෝකේ කෙනෙකුට ඕකට ගිජු වෙලා ඇල්ල යන මිසක් අහුවෙන්නේ නැහැ. බුදුරණවහන්සේට තමයි මේකත් විග්‍රහ කළා පෙන්වුවේ. ඔබ අහලා ඇති ආලල කරා මුද්ද කරාන් පුත්තර බුදුරණවහන්සේ බෙන්න ඔතන නිවීමක් නැහැ. ඔකට අහුවෙලා ඉන්නේ. අන්න පෙන්වා දුන්නා. පෙන්වා දුන්න නිසා එයා තේරුම් ගත්තා. හැබැයි ඊතර වෙන්න මාර්ගය කියලා දෙන බෝසත්ත්වන්ට කියලා ලැබුණේ නැහැ. ඒ නිසායි කට්ටිය දුෂ්ටක්ෂණයකට යමු වුණා. එතකොට මේක කියන වේදනාවේ ආස්වාදේ වෙන එකක් නෙමෙයි. මේ ධ්‍යාන හතර තුල ලබන සැනසෙල්ල අන්න ඒකට කියනවා වේදනාවේ ආස්වාදේ. ඒතකොට මේකත් ලෝකෙ මට දැන් අපට හිතනකොට කාමයන් කතා කරනකොට ආ ඒක නම් ලෝකෙ මට්ටම නේ ඒක නම් වැඩක් නෑනේ. රූප සමාධි කතා කරන අනේ ඒක ලෝකෝත්තර අපට හිතෙන්නේ ඒක නෝ ඒකත් ලෝකේ අපි සල්ලේක සුද්ධ කතා කරන්නේ ඒකත් ලෝකේ අපට හිතෙන්නේ ඒක ලෝකේ නෙමෙයි කියලා දැන් කාමයන් ඔස්සේ දුක් වූ දේවල් නැත්නම් කාමයේ මුල් කරගෙන වැරදි කරනකොට නිරය යනවා ඒක සසර කාමයේ මුල් කරගෙන කාමයේ ගිජු වෙන්නේ නැතුව සත්‍ය මේ මේ පුණ්‍ය ධර්ම රැස් කරගනිමින් යම් වෙනකොට සුගතිය යනවා මනුෂ්‍ය දිව්‍ය ලෝකවල ඒවා ඉක්මවල අතික්‍රමණය කරලා සමාධි ධ්‍යාන සමාපatti ලැබනකොට බ්‍රහ්ම ලෝක යනවා ඒකත් ඉක්මවල අරූප සමාපatti ඒකත් අරූප බ්‍රහ්ම ලෝක යනවා ඔක්කොම සසර වෙනසක් තියෙන යන සසරෙදී සැපේ දුකේ වෙනස්කමක් තියෙන එච්චරයි. ඔක්කොම ලෝකේ ලෝකෝත්තර අහලකටවත් නෑ. බුදුරන් වහන්සේ පෙන්නපු බුදු කෙනෙක් ලෝකේ පෙන්නලා පෙන්නන ලෝකෙන් ඊතරම් මග හම්බෙන්නේ ඒ ඔක්කොම ලෝකේ. අපට මේ ධ්‍යානයක් කතා කරගම අපට දෙතර හරි මේ තමයි ලෝකෝත්තර මගක් කියලා නේ. ඒකත් ලෝකෙම තමයි අර කාමයන් කතා කරාම වගේම තමයි සමාධිය කතා කරන්නේ. වෙනද තියෙන කාමයේ අකුසල් පැත්ත, සමාධිය කියන්නේ කුසල් පැත්ත. නැත්තම් සසර යනකොට සැප විපාක නැත්තම් බ්‍රහ්ම ලෝක ගාමී ප්‍රතිපදාවයි මේ සමාධිය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වේදනාවේ ආස්වාදය බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. කෝච බික්කේ වේදනාව නම් ආදීනව මොකද්ද මහණින් වේදනාවේ ආදීනවයි ඔන්න වේදනාවේ ආදීනව පැහැදිලි කරනවා යංකෝ බික්කේ වේදනා අනිච්චා දුක්ඛා ඉපරණාම ධම්මා අයං වේදනා ආදීනව මහණින් මේ වේදනාව අනිත්‍යයි දුකයි ඉපරණාම ධර්මයයි මේ වේදනාව ස්ථිර නෑ දැන් අර එකකවත් පැහැදිලි කරේ නෑ බුදුරන් වහන්සේ ඔය වගේ කතාවක් චන්දරාගේ දුර්වියමක් ගැන කතා කරේ කාමයේදී රූපේ චන්දරාගේ දුර්වියම ගැන කතා කරා මේ කාමයේදී ආදීනව කතා කරා ඒ ප්‍රකට වෙන දේ වෙනස් වෙන එක ඒ කියන්නේ ඒක නැති වෙන එක ඒක අනිත්‍ය කියන වචනේ දැම්මේ නෑ ආදීන විදින එක කාමයන්ගේ ඒක මුල් කරගෙන වේදනාවෙත් ඒ තියනා උදේ වෙනස් වෙන එක රූපේ වෙනස් වෙන එකක් නේ පැහැදිලි කරේ ක්‍රමානුකූලව. නමුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විපරණාම ධම්ම කතාවක් කතා කරේ නෑ. ඒ වෙනස් වීමක් කතා කරේ. ඔව් මෙතන කතා කරනවා ඒක ඒ වේදනාව අනිත්‍ය දුකයි ප්‍රණාම තමයි. එතන අන්න වෙනස් විග්‍රහයක් කතා කරන්න පටන් ගත්තා. මුලින් ඒක කතා කරේ නෑ මුලින් විග්‍රහයේදී අනිත්‍ය කතන්දරයක් දැම්මේ නෑ රූපයට බුදු කාමයට කාමයට අනිත්‍යද අනිත්‍යයි කියලා කතා කරන්න පුළුවන් හැබැයි බුදුරණවහන්සේ සමහර විග්‍රහ කරනකොට ඔක විග්‍රහ කරනවා ආදීනවේ දැන් පංචීපාස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර මේවා විග්‍රහ කරනකොට අන ආදීනවේ විග්‍රහ කරන අනිත්‍ය දුක්ඛ නාත්ම විග්‍රහ කරන විපරණාව ධම්මේ. ඒතකොට අතර විග්‍රහ කරන්නේ ඇයි මේ ලෝකයේ මට්ටමෙන් විග්‍රහ කරන්නේ? දැන් ඔන්න යම් කිසි කෙනෙකුට මේ ලෝකේ දැන් කාම ඒකයි මෙතන වේදනාවත් ගැඹුරු වේදනාවත් විග්‍රහ කරන්නේ ප්‍රණීත ස්වභාවයේත් ආදීනව තියෙනවා කියන එක මේ අනිත්‍ය ස්වභාවය. ඒකට ඊළඟ එතනින් එහා යමු වෙනවා. සත්‍ය දර්ශනයක් කරා යමු වෙන්නේ අවකාශයේ බුදුරණවහන්සේ පෙන්න පරයය ඉඩ තියෙනවා. අන්න පෙනෙන වේදනාව මේ වේදනාව අනිත්‍යයි දුකයි ඉපරණාම සබයි හිතන්න එකක් තියෙනවා දැන් ඔය වේදනාව දුකයි දැන් මෙතන පැහැදිලි කරලා පෙන්නනවානේ උපේක්ඛා පාරිසුද්ධින් අදුක්ඛං අසුඛං උපේක්ඛා පාරිසුද්ධින් අත්තංගම දුක සැප දුක ඔක්කොම අතහැරලා ආදීන වේකේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම එතකොට එහෙනම් අන්න එතන විග්‍රහ කරන පරියාය අර මුල් පරියායට වෙනස් වුණා ආස්වාදයේ කිව්වේ සැප දුක ඉක්මවන ලබන සැනසෙල්ල. ආදීනවේ කියනවා ඒ වේදනාව අනිත්‍ය දුක්ඛ විපරණාම ධර්මයි. අන්න එහෙනම් එයාට මෙතන පැහැදිලි කර පිග්‍රහයේදී ඒක තේරුම් ගැනීමට යොමු වෙන්න වෙනවා. මොකද්ද අනිත්‍ය, මොකද්ද දුක, මොකද්ද ඉපරණාම ධර්මය? අනිත්‍ය දුක පාදක කරගෙනයි ඉපරණාම ධර්මයේ විග්‍රහ කරන්නේ. ඉපරණාම ධර්ම වෙනස් වෙන ස්වභාවය. විපරණාම ධර්මයේ කියන්නේ වෙනස් වීම. ඒක වෙනම විග්‍රහ කරනවා. ඒක මුලින්ම රූපේ විග්‍රහ කරද්දී ලෝකයේ මට්ටමින් විපරණාමයක් විග්‍රහ කරා. ඒක එක පරියායයක්. දැන් මෙතන සත්‍ය විග්‍රහ කරද්දී එතන අනිත්‍ය දුක්ඛ විග්‍රහ කරලා විපරණාම ධර්මයක් විග්‍රහ කරා. වෙනස් වෙනවා කියලා. වෙනස් වෙන්නේ අනිත්‍ය නිසා දැන් අපි මේ තිලක්ෂණ විග්‍රහය අහනකොට අනත්ත ලක්ෂණ හිම යද නිච්ඡන් තන් දුක්ඛං. එවක් අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය වූ දුක්ඛ උදේ වෙනස් වෙන ස්වභාවයට අයිති. ඔන්න එතන විග්‍රහ කරනවා. පදනම අනිත්‍ය දුක්. අන්න ඒක තමයි එතන පැහැදිලි කරලා පෙන්නන්නේ. ඒකට යොමු වෙන්න අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. කිංච බික්ක වේදනාව නිස්සරණ. අන්න වේදනාව නිස්සරණය හොයන්න යොමු වෙනවා එතනදී. ලෝකයේ මට්ටමින් ආස්වාදයේ ආදීන පැහැදිලි කරගෙන ආවා. දැන් ඔන්න ඒක නිස්සරණයක් හොයන්න පැහැදිලි කරනවා. යෝ භික්කේ වේදනා චන්දරාග විනියෝ චන්දරාග පහනාය අන්න එතන පැහැදිලි කරනවා මේ වේදනාවේ චන්දරාගය දුරු කිරීම දැන් එතකොට කාමයන චන්දරාගය හරි කියගෙනේ දැන් අපි චන්දරාගය කොහොමද හතරවෙනි ධ්‍යාන චන්දරාගය හතරවෙනි ධ්‍යානයේ චන්දරාගය හතරවෙනි ධ්‍යානයේ චන්දරාගය කියනවා එතකොට මේ චන්දරාගය හම්බ වෙන්නට ඕනේ අන්න ඒක කියනවා ඒකෙන් නිදහස් වීම කියන්නේ ඊළඟ ආදීනවේ දැකලා ඒකෙන් නිදහස් වීමට යොමු වෙනවා. යම් කිසි කෙනෙක් ශ්‍රවණයක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ ආස්වාද ආදීන නිස්සනේ ආකාරයෙන් දැකෙන්නේ නැතුව කියනවා නම් තමන් මේ වේදනාව පිරිසින් දකින්න කියලා දෙන්න පිරිසින් දැක්කා අන්න අර කියලා දෙන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ කියනවා. යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මෙන්න මේ වේදනාවේ ආස්වාද ආදීන ඉස්සන තහාර්ථ වශයෙන් දැකලා ඒ පිරිසින් දකිලා දැකලා අන්න අයට කියලා දෙන්න පුළුවන්. එහෙම නැතු ඒක වෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඔන්න වේදනා විග්‍රහය. ඒතකොට බලන්න මෙතන බුදුරණවහන්සේ ක්‍රමානුකූලව ඒ විග්‍රහ තුළදී ඒ පැහැදිලි කිරීම තුළදී ලෝකයේ සත්‍ය පැහැදිලි කරලා පෙන්නවා ලෝකෝත්තර මගක් ඉවර වෙන ආකාරයට. ඉදමෝච භගවා අතමනති බික වගවතු භාසිතං අභිනන්දුති. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ භාසිතය භික්ෂුන් වහන්සේලා සතුටු සිතින් යුක්තව අනුමෝදන් වුණා. මේක තමයි මහා දුක්ඛඛණ්ඩ සූත්‍රය දුක් ගොඩාක් ගැන වදාළ දේශනාව. ඉතින් මේකේ මහා දුක් ගොඩාක් ගැන වදාළ දේශනාවේ දුක විග්‍රහ කරන එක ඒක නිදාන හැටියට පැහැදිලි වෙන්නේ. ඉතින් අර කාමී ආදීන වේ සරූපී ආදීන වේ මේ විග්‍රහයත් එක්ක පැහැදිලි වුණා. වේදනාව විග්‍රහ කරද්දිත් මේ දුක කියන කාරණාව කතා කර ආස්වාදයත් එක්ක. එතකොට එතන ඉහෙනම් කතා කරේ ත්‍රිලක්ෂණේ විග්‍රහ කරපු දේ එතන අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයේ කතා කරේ සත්‍ය තේරුම් ගැනීමත් එක්ක ලෝකෝත්තරමගත් එක්ක මෙන්න මේ විග්‍රහය මේ විදිහට බුදුරන් වහන්සේට හෝ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණයි ඉස්මතු ගන්න පුළුවන් කියලත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරා මේක තමයි මහා දුක්ඛ සූත්‍රය. ඉතින් මේ තුලින් තරණගුණ ප්‍රශ්න අද සාකච්ඡා කරමු. ඊළඟ සතියේ ඊළඟ සූත්‍රය සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේ අර මුලදීම සඳහන් වුණා මේ රූපය පිරිසිදු දැකීමක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්න කියලා. ඒ වගේම හැම හුඟක් සූත්‍රවල තියෙනවා ඔය අතරම රූපේ පිරිසිදු දකින්න කියලා. රීති රූපං ඉතුරු රූපස් සමුදයෝ ඒ විදිහටත් දැන් ඔය රූපය පිරිසිදු දකිනවා කියන එක නැත්නම් ඔය සමුදය ධම්මානුපස්සී කියන තැනදී මං අහලා තියෙනවා මේ සංකතං අபிසංකරෝති භික්කවේ සංඛාරා කියලා. ඒ කියන්නේ අපි ඔය රූපේ බලනත් නොකොට නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් ඔක සංඛාර ඇති කිරීමක් විදිහට බලන්න පුළුවන් නොයෙකුත් විදිහකින්. ඔය එහෙම නැත්නම් ඔය ඇසත් මනසත් එකතු වෙලා මෙතන ආයතන ගැට ගැසීමක් විදිහට බලන්නත් පුළුවන්. ඔය සමුදය ධම්මානුපස්සීවා කියන තැනදී ඔය අපි සංඛාර අභිසංස්කරණය කිරීමක් කියලා දකින්න උත්සාහ කිරීම හරිද කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මෙතන විග්‍රහය වෙනස්. ඔබතුමා ප්‍රශ්නය ප්‍රශ්නේ අපි කතා කරමු. මෙතන විග්‍රහය තුළ තියෙන්නේ ඇත්තටම මේ රූපය පිළිසිඳ හොයනකොට රූප සමුදයක් කතා කරන්නේ නැහැ. නිති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්ංගම කතා කරන්නේ නැහැ. පංචපාස්කාර්යයක් ගැන කතා කරන්නේ නැහැ. මෙතන කතා කරේ ලෝකයේ මට්ටමින් ලෝකයේ ප්‍රකට වෙන දේමයි කතා කරන්නේ මේ රූපය කියලා පෙන්වා දුන්නේ ඒක. දැන් ලෝකයේ ඊතර වෙන මාර්ගයට යනකොට මේ මේ මේ ආදීන වේට එහා ගියපු මේ රූපය කියන සමුදය ආවේ කොහොමද කියනකොට අන්න මේ ප්‍රඥාත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඒ කියන්නේ සකස් වෙච්ච දෙයක් ඒකට කියනවා සංකතයක් කියලා පංච පාස්කන්ධ කියන්නේ සංකතය සකස් වෙච්ච දෙයක්. අන්න ඒකේ සමුදය හටගන්නේ කොහොමද කියන එක සෙවීම තමයි ඒ විග්‍රහයේදී කතා ගන්න තියෙන්නේ. ඒ පංචපාස්කන්ධයක් බව වටහාගෙන පංචපාස්කන්ධය පිරිසිදු සොයන වැඩපිළිවෙල. මොකද දුක්ඛාර සත්‍ය විග්‍රහ කරනවා සංකිට්ඨේන පංච උපාදාන කණ්ඩා. එහෙනම් ඒ මොන විදිහ විග්‍රහයක් ආවත් ඒක පංච උපාස්කන්ධය. ආර්ය සත්‍ය විග්‍රහය, ඊතරවන විග්‍රහය. මෙතන මුලින් ඉඳලා පටන් ගත්ත කාරණාව තියෙන්නේ මේ ඊතරවන විග්‍රහයක නෙමෙයි ලෝකයේ ඇත්ත විග්‍රහයක් පෙන්නවා. ඊතර ලෝකයේ රූපය පිළිබඳ විග්‍රහයක් පෙන්නවා. ඒකත් පිළිසිත සෙවිල්ලා. එක එක්තරා මට්ටමකට ලෝකීය මට්ටමින් හම්බුණා. ඒක ලෝකීය මට්ටමින් උපරිම හෙව්වා. හැබැයි තව කොටසක් ඉතුරුලා තියෙනවා. ඒක ඒ ඒ ප්‍රමාණය අන්න බුදුරජාණන් වහන්සේ නමකට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒක ඒක පොදුවේ සමස්තයක් වශයෙන් හැමෝටම විග්‍රහ කරන්න බෑ. ඒ කෙනාගේ නුවණ ඒක තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ පරියායට දාලා මේ විග්‍රහය කතා කරන්නේ. එතකොට ඒ ඔබතුමා අහව ප්‍රශ්නේදී රූප සමුදේ කියන විග්‍රහය නැත්නම් රූප පිරිසිදු හොයනවා කියන විග්‍රහය පිරිසිදු සෙවිල්ල කියලා කියන්නේ හරියටම හෙව්වා කියන එක. ඒතර හරියට හොයන එක ක්‍රමයක් ලෝකයේ මට්ටමින් හෙව්ව එක. ඒක අපට පේන එකක් එක්ක කාමයක් එක්කත් හොයන්න පුළුවන්. හැබැයි රූපේ ලෝකෝත්තර ලෝකෙන් ඈතර වෙන එකේදී අන්න බුදුරණවහන්සේ සමුදය හොයන එකක් පැහැදිලි කරලා දුන්නා. හටගත් ආකාරය හොයන එකක් පැහැදිලි කරලා දුන්නා. හේතු හොයන එකක් පැහැදිලි කරලා දුන්නා. හේතුප්‍රත්‍යයෙන් හොයන එක පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ හේතුප්‍රත්‍යයෙන් හොයන එක පැහැදිලි කරලා දෙනකොට දැන් අපට හිතෙනවා සමුදය කියලා කියනකොට සංකතයක් තිබ්බ අභිසංස්කරණය වෙලා ඔන්න ආයෙ එකක් සකස් වුණා අපි අර සංකතයේ පැත්තකින් තියෙනවා. ඔන්න ඔහොම විග්‍රහයකට අද යනවා. සංකතං අபிසංකරොන් තීති විග්‍රහ පැහැදිලි කරනකොට අபிසංස්කරණී වෙච්ච දේ කියලා ඒ අபிසංස්කරණී වෙන්න කලින් තිබිච්ච දේ ඒක තියෙනවා ඒක තියෙනවා ඒක ඒකෙන් සකස් වෙනවා ඒ ඒක ඇත්තටම ගැලපෙනවා රූප සමුදය සහ මෙතන විග්‍රහ කරපු කාම මේ රූපාස්වාදය සහ කාමාස්වාදය කියන එකට. පටිච්චසමුප්පාද විග්‍රහයට නෙමෙයි රූපාස්වාදය සහ කාමාස්වාදය කියන එකේ තියෙනා වූ දෙයකදී කාම ගුණ ඇති ඇති කාම ගුණ තියෙනවා ඒ කාම ගුණය තමයි හටගත්තේ ඒක ගැලපෙනවා එතෙන්ද ඒ ඒ ඒ ඒ වචනේ තුලින් ඇත්තටම වචනේ අර්ථ ගන්නවල නෙමෙයි ඒක එතන පැහැදිලි කරලා පෙන්වන්නේ අපට හිතෙච්ච වචන අර්ථ ගන්නලා අපි එතනින් දාගන්නවා අභිසංස්කරණය කරන එක අල්ලන්න කියලා තියෙනවා එකක් සංකතයක් තියෙනවා අභිසංස්කරණය කරන එක අල්ලගන්න. ඒතර අරක පැත්තකින් තියෙනවා. එතකොට එක පැත්තකින් සාස්වත පැත්තකට ගිහිල්ලා. අනිත් එක තමයි දැන් අභිසංස්කරණයේදී අල්ලගත්තට පස්සේ අපි එතන හටගත්ත දේ තේරුම් ගත්තට පස්සේ මේ රූපය කියන්නේ මොකද්ද කියලා අපට මේ ලෝකයේ මට්ටමින් අපි හොයනකොට අපට මේ සමුදය හොයනකොට අපට නිරෝධයක් හම්බෙන්නේ නැහැ නේ. ඇයි අපට නිරෝධයක් හම්බෙන්නේ නැත්තේ? අපට සමුදය කියලා හම්බ වුණේ තියෙන දෙයක් එක්ක සකස් වීම. එතකොට අපට නිරෝධය කියලා හම්බෙන්නේ සකස් වෙච්ච දේ නැතිවීම. දැන් අපි උදාහරණයක් ගත්තොත් මානසිකව ලෝකේ ඔන්න අපි කාන්තා රූපයක් දකිනවා. එහෙම නැත්නම් අපට රස වූ කැම පිඟානක් දකිනවා. දැක්කට පස්සේ අපි කැම පිඟාන පාදක කරගෙන මගේ සංකල්පමීය වශයෙන් හටගත්ත මට රාගයක්. ඒ කැම පිඟාන මුල් කරගෙන කාමයක් හටගත්තා. එතකොට අපි දකිනවා මෙන්න මේ කැම පිඟාන පාදක කරගෙන තමයි නැවත සකස් වුනේ. ඒ අභිසංස්කරණයක් උනේ කියලා ඔන්න ඕක හම්බ වෙනවා. එතකොට ඒක පවතින දෙයක් නේ. අපට පවතිනවා කියනකොට අපි භෞතිකව විතරනේ මේ කතා කරන්න යන්නේ. මානසිකව පවතින දේවා. අපි මේ භෞතික ලෝකයෙන් නික්ම වෙලා මේ මානසික ලෝකයකට යන්න යනවා. දැන් භෞතික ලෝකේ කැම පිඟාන හරි. අපි දැන් කැම පිඟාන පාදක කරගෙන ඇහැට දැකපු කාම ගුණය පාදක කරගෙන මේකේ ප්‍රිය වූ ස්වභාවය තමයි හටගත්තදී. අන්න සකස් වුණා. දැන් මේක පැවතුන මානසික සංකල්පය. මේක තමයි ඊට පස්සේ නැති වෙන්නේ. ඔන්න අපට නැතිවීම හම්බෙන එක. අපි ඊටකොට දකිනකොට මේ ලෝකේ හටගත්තා පැවතුන නැති වුණා අපිට පැවැත්මකුත් තියෙනවා හටගත්ත දේ නැති වුණේ ඒකට තියෙනවා හට ගැනීමක් සන්න තියෙන බුදුරණවහන්සේ වෙන පටිසම්පාදනය ඔක නෙමෙයි ඔය ලෝකයේ මට්ටම ලෝකයේ මට්ටමේ සමුදය සහ අස්තංගමේ කතා කරලා නිරෝධය කියන කතා කරනකොට ඇති වෙච්ච දේ නැති වෙනවා සංකල්පයක් ආවා ඒක නැති වුණා. අපි හිතනවා මේ සංකල්පයක් නෙමේක. ආ දැන් මේ තේරුම් ගත්ත සංඥාව වෙන්නේ නැති. මේ තේරුම් ගත්ත චේතනාව වෙන්නේ නැති. අපට හිතින්නේ ඒක. ඒක ලෝකයේ මට්ටම. මොකද අපි මේ අපි මේ භෞතිකත්වයේ ඉක්මව විතරයි. අපි විතර මේ අපිට මේ භෞතිකත්වයේ ඉක්මව නම් හරි කියලා. දැන් අරූප සමාධිය කියන්නේ භෞතිකත්වයේ සම්පූර්ණ ඉක්මලානේ. අරූප කියන්නේ රූපේ නෑ. සම්පූර්ණ භෞතිකත්වයේ ඉක්මල අරූපයක්. සමාධි මට්ටමක්. කොච්චර ඉක්මවුවත් මේ ලෝකෙ තුලමයි. අපට මෙන්න මේ හටගත්ත පැවතුන තියුණ කියන න්‍යායක අපට හම්බෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වුවේ ඒක නෙමෙයි. හටගත්ත නැති වුණ පවතින දේ තුල වෙනස් වෙනවා. ඔන්න බුදුරණවහන්සේ විග්‍රහය. එතන වෙන්නේ හටගත්ත පැවතුන තිබුණ කතාවක් නෙමෙයි. ඒක ලෝකෙට අයිති. ලෝකයේ සංකල්පයක් වශයෙන් අටගත් එක පැවතුන එක නැති වෙනවා. එතකොට පරතරයක් තියෙනවා. ඊමස්මින් සති ඉදං හෝති කියන ආරණියය හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ ඇතිකල්ලි මේ වෙයි කියලා හම්බුන්නේ. ඊමස්මින් අසති ඉදං නොහොත් Nirodhe විග්‍රහ කරන්නේ මේ නැතිකල්ලි මේ නූපදිනවා කියන එක. නැතිකල්ලි නූපදිනවා කියන කාරණාවට හේතු නැති වෙන්නට ඕනේනේ. එහෙනම් අපට හේතු නැති වෙන්න ඒ චන්දරාගයේ දුරු වීම. දැන් අපට එක හේතු දෙකක් තියෙනවා. බත් විගානත් එක්ක. එකක් බත් විගාන, අනික චන්දරාගය. එක එක එක අවස්ථාවක් තමයි හේතු නැති වෙන නම් බත් විගාන කුඩු කරන්න ඕනේ. අනිත් එක තමයි චන්දරාගය දුරු කරන්න ඕනේ. එතකොට දැන් තව ප්‍රශ්නයක් එනවා. ඒ තමයි චන්දරාගය නැත්නම් මේ බත් විගාන මුල් කරන සකස් වුනේ. ඒතර බත් විගාන කුඩු කිරීම මොඩඩක් කියන කාරණා සාමාන්‍ය පොඩ්ඩක් හරි තේරෙනවා. නමුත් ඉතින් බත් විගානක් තියෙනවනේ ඊළඟට. ඒ බත් විගානක හැඩ දැක්කනේ. චන්දරාගය දුරු වීම කියනකොට චන්දරාගය දුරු කරන්නේ මන්ද? ඒ කියන්නේ චන්දරාගය දුරු කරන්නේ මමද? දැන් මමද මේක කරන්නේ. ඉතින් මම නම් චන්දරාගය දුරු කරන්නේ මමනේ චන්දරාගය ඇති කරගත්තේ. මම චන්දරාගය මොන මෝඩකමද ඇති කරගත්තේ? ඉතින් මම වැදගත් වෙලානේ මේ දේ කරලා තියෙන්නේ. ඔන්න තමන් කරන දුකක්. තමන් කරන දුක. ඒ මමව චන්දරාගය ඇති කරගත්තේ. දැන් මම උත්සාහ කරනවා චන්දරාගය නැති කරන්න. ඒක මේ ලෝක විග්‍රහයෙන් හරි දැන් මේ මේ මේ මහා දුක සංසුට්ටි කරපු විග්‍රහයයි. නමුත් ඊතරවන මාර්ගයේ සමුදය හොයනකොට ඔක වැරදි. සමුදය වෙන විග්‍රහය ටික මම නැති කරන්නේ. මම කරන වැඩක් මේක එහෙනම්. එහෙනම් ඉබේ වෙනවද? දැන් ඉබේම නැතිනවද මොන හරි කල්පනා කරන ඉබේම. ඉබේ ඒතකොට ඉබේ ඉබේ කියන කාරණාවට යනවා. ඒතකොට මේ සකස් නොවෙන්නේ ඉබේ. එකත් නෙමෙයි. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. චන්දරාගයට හේතුවක් තියෙනවා. අන්න බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහය පෙන්නනවා. එහෙනම් පටිච්චසමුප්පාද විග්‍රහය දක්වා හම්බ වෙනවා. පටිච්චසමුප්පාද විග්‍රහය කියනකොට මේ ලෝකයේ තියෙන ප්‍රඥප්තියක විභේදනය කරපු වේදන කොටස් කරව පෙන්නප එකක් නෙමෙයි. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ ලෝකයේ ඇති දෙයක් විභේදනය කිරීමක් නෙමෙයි. ලෝකයේ ඇති දේ විභේදනය කරාට පස්සේ අපට හටගත්ත පැවතුනක් තියුණා හම්බ වෙනවා. ඒ ලෝකයේ ඇතිරේ ඊ බෙහෙදනයක් කරලා. ඒක හැම මොහොතකම තියෙන પરම්පරා සමහරක් අහු වෙනවා. ඒක පුංචි කුඩා කොටස් වලට දක්වා අහු වෙනවා. ඒක ලෝක විභේදනය. ඊතරවන මගක් නෙමෙයි. හැබැයි ඒක හරි. ඒක ලෝකේ පැවැත්ම. අපිට ඒක මුල් කරලා සකස් වෙනවා කියන එකත් අහු වෙනවා. ඒකත් හරි. ඒකත් ලෝකේ පැවැත්ම. ඒවා වැරදි නෑ. හැබැයි ඊතරවන්න බෑ. ඊතරවන්නම් පටිච්චසමුප්පාද දර්ශනය එන්නට ඕනේ. පටිච්චසමුප්පාද දර්ශනේ පාදකයේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ තමා තුළ වැරද්දනේ, තමාගේ මෝඩකමනේ. මෙන්න මේක හම්බෙන්නට ඕනේ. ඒක හම්බ වෙනවා කියලා කියනකොට මේ බාහිර නැත්නම් අපට අර ඇත්තටම බාහිර කියනොත් භෞතික දේ නෙමෙයි. මානසිකව හටගත්ත සංකල්පේ. දැන් අර කැම්පින් ගන්න දැක හටගත්ත රාගය. ඒකේ හඳුනාගත්ත කියලා දාගත්ත එක. මේ ඔක්කොම සංකල්ප. මෙන්න මේක නැති කිරීම නෙමෙයි. මේ මෙන්න මේක තුලින් පටිච්චසමුප්පාද න්‍යාය ඉස්මතු වෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ සකස් වීම හම්බුණා නම් මෙන්න මේ සකස් වීම හම්බුණා නම් විතරයි යාට පුළුවන්කමක් ලැබෙන්නේ සැබෑවටම සමුදය ඒ ලෝකෝත්තර මග විග්‍රහය කරපු තැනදී බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි අර සංකත අபிසංස්කරණය කරනවා කියන න්‍යායයේදී සංකතය කියන එක අපි ඉතුරු. හැබැයි ඒක සමුදයක් හොයන්න යන්නේ නැහැ. අපි මානසිකව දාගත්තට පස්සේ මානසික සංකල්පයක්නේ. අපි හිතනවා මේ මේ අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි මේ තේරුම් ගත්තේ කියලා. හැබැයි අපි මානසිකව සංකල්පයකින් අපි මේ ලෝකේ ගොඩනගාගෙන ඉවරයි. ඒ දේ හොයන්න පටන් ගන්නකොට. තව පැත්තකින් යමු වෙලා ඉවරයි. සමුදයේ බුදුරණවහන්සේ ලෝකෝත්තර විග්‍රහයේදී පැහැදිලි කරලා පෙන්වන්නෙම ඉමස්මින් සති ඉදං හෝති කියන එක Nirodha ඉමස්මින් අසති ඉදං නොහෝති කියන එක. දැන් අපට හම්බෙන්නේ සති කියනකොට ලෝකයේ මට්ටමින් ඒත් ඉමස්මින් සති ඉදං හෝති කියන එකක් නෙමෙයි අපි කල්පනාවෙන් හේතු වෙනම ඵල වෙනම හම්බෙන්නේ. ඒ හම්බෙන තැනදීත් ඵලය අපට හම්බ වුණා. ඵලය නැති වෙනවා අපට හම්බෙන්නේ Nirodha කියලා. අපි හැමෝම බලන්න කල්පනා කරලා Nirodhaයක් දකින්න කැමතිනේ මාර්ගය පුරුදු කරනකොට. මොකද්ද Nirodha දකින්න යන්නේ? ඇති දෙ නැති බව. සාස්වතයෙන් උච්ඡේදයට. ඇතිද නැති බව බලන්න යන්නේ. ඇති උනේ කොහොමද කියලා හොයනකොට නූපදීම කුයි අසතිවවකින් හට නොගැනීම බුදුරණවහන්සේ පෙන්වන්නේ. නැතිවීමක් නෙමෙයි. නැතිවීමක් ලෝකෙ මට්ටමින් හරි. ලෝකෙ මට්ටම නැති කරන දෙයක් තියෙනවා. ඒක මම්මයි කරන්නේ. ආත්ම දෘෂ්ටි එහෙමයි. අපි චූලසීනා සූත්‍රය කතා කරද්දී හොඳට පැහැදිලි වුණා. ඒක අත්වාද උපාදානයේ බුදුරණවහන්සේගේ ශාසනය විතරයි හම්බෙන්නේ. මොකද ඒක ඒ විග්‍රහය, ඒ පැහැදිලි කිරීම ලෝකේ කාටවත් හම්බෙන්නේ නැහැ. හැමෝම මම අධිහත්ය කරන වැඩපිළිවෙලක් හම් වෙන්නේ. මම අධිහත්ය කරන වැඩපිළිවෙලක සත්‍යයක් තියෙනවා. හැබැයි එතනින් එහා යන්න දෙයක් තියෙනවා. එහෙනම් මේ සංකත අபிසංස්කරණය කරනවා කියන ක්‍රියාව ඒක එක්තරා සමුදයක්. ඒක සම්පූර්ණ ක්‍රියාව අපට හම් වෙන්නට ඕනේ. අවිද්‍යාව පත්‍ය කරගෙන අපට හම් වෙන්න ඕනේ. සංකතය කියන්නේ අවිද්‍යාවයි. සමුදය කියන්නේ සංකත අபிසංස්කරණය කියන එක නෙවෙයි අවිද්‍යාව පත්‍ය කරගෙන හට ගන්නවා කියන එක. සංකත අபிසංස්කරණය කියන්නේ සංස්කාර ඉලක්ෂණය. සංකතං අபிසංස්කරොන්ති इति භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. සමුදේ විග්‍රහදී එක කරන්නේ නෑ බුදුරයන් වහන්සේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. සංඤං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංඛාරාණං සංඛාරත්තාය සංකතං අபிසංකරොන්ති. විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති. අන්න කජ්ජේ සුත්‍ති පැහැදිලි කරනවා. සංකතය අபிසංස්කරණය කරනවා කියන එක. සංස්කත සංකතේ සකස් වෙච්ච දේ නැවත සකස්. ඒක මේ සමුදේ විග්‍රහයේදී මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. අපි එතෙන්ට දාගන්නේ ඇයි? අපිට මේ මේ ලෝකයේ තියෙන මට්ටමකින් තේරුම් ගන්න කැමතියි. අපිට මේ ලෝකයේ තියෙන මට්ටමකින් තියෙන දෙයක් ඔස්සේ සකස් වීමක් තමයි මෙන්න මේක ඇති වුණා. දැන් අපිට තේරෙනවනේ දැන් ඕන කෙනෙකුට තේරෙනවනේ සාමාන්‍යයෙන් මූලික මට්ටමේ නෝනක් තියෙන කෙනෙකුට ඔන්න යම්කිසි දෙයක් තියෙන කැම්පින් ගන්න තියෙන මට රාගය ඇති වුණා. අපිට මේක තේරෙනවා. අපි හිතනවා මේක තමයි හටගත්තේ කියලා. ඒකත් අට ගැනීමක් තමයි මේ ලෝකෙ මට්ටමේ. සංකල්ප මේ කාමයේ හටගත්තා. නමුත් මේ දුක්ඛ සමුදය හටගත්ත මේ ඊතරොණ ඊතරොණ ප්‍රතිපදාව පංචපාස්කන්ධයේ මේ ස්වභාවය හටගත්ත නෙමෙයි. බුදුරණවහන්සේ එතෙන් එහෙම විග්‍රහ කළා නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්න අපි කොච්චර පැත්තක් හිතනවනේ මේ බුදුරණවහන්සේ ධර්මයේ තේරුම් ගන්නකොට. එහෙම නොවුනොත් එහෙම අපි අනිවාර්යෙන් අවුලකටපත් වෙනවා. ඉතින් ඒ නිසා සමුදය පිරිසිදු හොයන තැනදී සමුදය හොයන විග්‍රහයේදී සංකතං අபிසංකරන්ති इति කියලා සමුදයක් හොයන විග්‍රහයක් කියලා නෑ ඒක සංඛාරය ඒක දුක දුක කියන්නේ සංඛාරයක් ඒ සංඛාරයේ ස්වභාවය සංකතං අபிසංකරන්ති බව සංඛාරය හටගත්තේ කොහොමද කියලා හේයිම දුක්ඛ සමුදය දුක්ඛ සමුදය හොයන විග්‍රහයේදී පටිච්චසමුප්පාද න්‍යාය හම්බේන විග්‍රහය තමයි බුදුරණවහන්සේ චිත්තායතන සූත්‍රය පැහැදිලි කරනවා අනිත් තැන් වල තණ්හාව පැහැදිලි කරනවා තණ්හාව පැහැදිලි කරන තැනදී තණ්හා මම දුරු කරන එකක් නෙමෙයිනේ මම දුරු කරන මම හදන දෙයක් නේ නැත්නම් ඉබේ දුරු වෙන හේකුත් නෙමෙයිනේ අන්න එහෙනම් තණ්හාවට ප්‍රත්‍ය හොයන්න වෙනවා තණ්හාවට ප්‍රත්‍ය හොයන් යනකොට අවිද්‍යාව දක්වාම තමන්ගේ මෝඩකම හම්බ වෙනවා ආධ්‍යාත්මීය නුවණ වැඩෙනකොට ආධ්‍යාත්මික විද්‍යාව උපදිනකොට දුක පිරිසිඳ දැකලා ඉවර වෙනවා සමුදේ ප්‍රහාණය වෙනවා. Nirodhe සාක්ෂාත් වෙනවා. Nirodhe දැක්මක් මම පැත්තක ඉඳලා නිරුද්ධ වෙන දේක් දකිනවා නෙමෙයි. Nirodhe කියන්නේ සාක්ෂාත් වීම. හේතු නැති කල්ලි ඵල නොමැති බව. අන්න සාක්ෂාත් වෙනවා වැඩපිළිවෙල මාර්ගය. ඉතින් අපි අන්නේ විදිහට දේශනාවේ තියෙන විදිහට ඉගෙන ගන්න වෙනවා. මොකද අපට තේරෙන විදිහට තමයි අද ගොඩාක් සමාජ විශ්ලේෂණය තියෙන්නේ. අපට තේරෙන විදිහට විශ්ලේෂණය කරන්නේ අපි විද්‍යාසහගත බවෙන් යුක්තයි කියලා හිතාගත්ත නිසා. ඒ කියන්නේ අපට අවිද්‍යාවෙන් යුක්ත පදනමකුයි මේකේ තියෙන්නේ කියලා අපි හිතන්නේ නැහැ. නිසා අපට තේරෙන විග්‍රහයක් අපි කරගන්නවා. අපට තේරෙන විග්‍රහයක් අපි කරගත්ත තැනදී මොකද වෙන්නේ? අන්න එතනදී අපි සම්පූර්ණයෙන්ම බුදුරන් වහන්සේට එක පැත්තකින් ධර්මයේ සුවක්ඛාත නැහැ කියලාත් අපි පිළි අරගෙන ඉවරයි. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න බැරි වෙනවා. එහෙනම් අපි පටන් ගන්නටම ඕන නැත්තේ ඒ තියෙන විග්‍රහය ඒ විදිහට ඉගෙන ගන්න. අලුත් විග්‍රහයක් අපි දන්න කැලලා දාලා හරියන්නේ නැහැ. දැම්මොත් වරදිනවා. සම්පූර්ණයෙන් වරදිනවා. මං කලිනුත් උදාහරණයක් කිව්වා කිලෝමීටර් කෝටි කෝටියක් ඉලක්කයක් කරා යන කෙනෙකුට අංශක අංශකයකින් කෝටි පංගුවක් ඇලවුනොත් එහෙම මෙතනින් එයා විශාල පරතරයකින් තමයි අවසන් කරන්නේ. අන්න ඒ වගේ වෙනවා. බුදුරණවහන්සේ පෙන්වපු විග්‍රහය ඒ විදිහට ඒ ආකාරයටම අපි දැනගත්තේ නැත්නම් අපට තේරෙන වැඩෙන වැඩෙන වැටහෙන විග්‍රහයක් අපි කරගෙන ගියොත් වරදින එක වරදිනවමයි. මොකද අපේ පදනම අවිද්‍යාව. බුදුරන් වහන්සේගේ පදනම විද්‍යාව. ඒ විද්‍යාවෙන් කරපු විග්‍රහය විතරයි ඇත්ත. ඒ නිසා සමුදය හොයනකොට එහෙම විග්‍රහයක් බුදුරන් වහන්සේ පෙන්වා දීලා නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ කතා කරපු එකත් එක්ක දැන් මේ සූත්‍රයේ අර තියෙන දැන් පාටිච්ච උප්පජ්ජති කියන විදිහට තමයි යෙදিলা තියෙන්නේ. ඒකයි ඉමර්ස්මින් සති ඉඳන් හොති කියන දෙක අතර ඒක දැන් ලෝකේ සහ ලෝකෝත්තර ඒකේ එහෙම වෙනසක් ඒ වචන දෙක තුර එහෙම යෙදෙනවාද කියලත් මට හිතුණා මේක අහගෙන ඉන්නකොට දැන් අර කාමයේ ආසාදය ගැන කියනකොට කියන්නේ දැන් අර ප්‍රිය වූ අර පංචකාම ගුණ නිසා පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා. එතකොට මේ රූපය ගැන කියද්දී අර මේ පැහැපත් සුබ වර්ණය පටිච්චුප්පජ්ජති එලා එකෙන් ඇති වෙන මේ සුඛ සෝමනස ගැන තමයි එතනත් කියන්නේ. වේදනාව ගැන කියනකොට නම් එහෙම කිව්වද කියලා මට මතක නෑ. මේ අහගෙන ඉන්නකොට එතකොට අර එතන පටිච්චුප්පජ්ජති කියන වචනයෙන් නිසා කියන කියන එක ගන්නකොට ලෝකේ අර්ථයක් වගේ දෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තට අපිට දැන් පටිච්චසමුප්පාදය කියන වචනේ කතා කරනකොට අපට අපට තේරෙන කෝණයක් තියෙනවනේ මේ ලෝකේ. දැන් උදාහරණයකට ගත්තොත් අපි දන්නවා මේසයක් හැදෙන්නේ ලී වලින්. ඒතකොට ලී හේතු කරගෙන මේස ඇති වුණා. ගෙයක් හැදෙන්නේ ගඩොල් සිමෙන්ති වැලි හේතු කරගෙන ගෙයක් හැදෙනවා. මිනිස්සෙක් නිර්මාණය වෙනවා ඇටලේ මස්නහර ලෙඩක් එකතු කරගෙන. මේක මේක ඇත්ත. හැබැයි මෙතන මේ ඉමස්මින් සති ඉදන් හෝති කියන ආර්ය න්‍යාය නෙමෙයි. මේක ලෝකයේ ඇත්තක්. ලෝකේ විග්‍රහයක්. ඒක ඇත්ත. එතකොට ඒ විග්‍රහය ඇත්තනේ. බොරු නෙමෙයිනේ. අන්නේ සත්‍ය විග්‍රහය බුදුරණවහන්සේ මේකේ පෙන්වලා දුන්නා. ලෝකේ විග්‍රහය. එතකොට දැන් වේදනාව කියනකොට භුක්ති විඳීම තියෙනවා. මොකද වේදනාව විග්‍රහ කරලා පෙන්නන්නේ භුක්ති විඳීමක් එක්ක. එතකොට මේ වේදනාවේ පටිච්ච කියලා කතා කරේ නැහැ. දැන් භුක්ති විඳීම තියෙනවානේ වේදනාව ආස්වාදයක් විඳිනවා. පටන් ගන්නේ ආස්වාදේනේ. දැන් අතන විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන්. මොකද ලෝකේ මට්ටම ඉන්න කෙනාට දැන් මෙතන විග්‍රහ කරනකොට භුක්ති විඳීමක් එක්කනේ විග්‍රහ කරන. අතනත් භුක්ති විඳීමක් තියෙනවා. නමුත් භුක්ති විඳීමක් තිබ්බට එතන බෙදා වෙන් කරලා පෙන්වනවා. ඒ දේ මුල් කරගෙන. නමුත් මෙතන වේදනාවම ආස්වාදයයි. වේදනාවම ආස්වාදේ. එතකොට ඒක අනිත්‍ය දුක්ඛ විපරණාම බව ආදීනව. එතකොට මෙතන මේ විග්‍රහ කරපු පැවැත්ම තුලදී කාමයේ සහ රූපයේදී මුලින්ම ලෝකයේ මට්ටම විග්‍රහය එක පෙන්නවා. මෙතන වේදනාවේදීත් පෙන්නවා මුලින්ම ඒකත් ලෝකයේ මට්ටම තමයි. නමුත් ආදීනේ විග්‍රහ කරලා එනකොට අර දෙයට එහා ගිහපු විග්‍රහයක් පැහැදිලි කරා. වෙනස් වෙන ස්වභාවය කියන එක එතන වෙනම පැහැදිලි කරා. එතන අනිත්‍ය කියලා බුදුන් වහන්සේ දැම්මේ නැහැ. වෙනස් වෙනවා කියලා පැහැදිලි කර රූපයේ ආදීනවේ කියනකොට. නමුත් මෙතන පැහැදිලි කරා රූපයේ ආදීනවේ කියනකොට මේ වේදනාවේ ආදීනව කියනකොට අනිත්‍ය දුක්ඛ ඉපරණාම ධම්ම කියන කාරණාව එක. මෙතන එතකොට ඒක සංස්කාර බව තේරුම් අරගෙන යන වැඩපිළිවෙලක් එක පැහැදිලි කිරීමක් තියෙන. අනික එක දුක කියලාත් පැහැදිලි කරා. අත්විඳින දුකක් නැති තැන දුකක් හිතන හම්බෙන්නේ නැහැ නේ කොහොමද? එතකොට අත්විඳින දුකක් එතන හම්බෙලා නැති නිසා අන්න ඒක සංස්කාර දුක්ඛයක් කියන එක එතන තේරුම් ගන්න වෙනවා. අන්න එතන ආදීනවය ඒකේ නිස්සරණී වීම තැන පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්න වචන සෑම දෙයක්ම හැම පරියායටම දාලා බලන්න බෑ. ඒකයි අපි අදාළ දේ අදාළ විදිහට ඉගෙන ගැනීමක් තියෙන්නට ඕනේ. මොකද අපි හොඳට මතක තියාගන්න ඕනේ මේවා මේ අපට කියපුවා නෙමෙයි. මේවා මේ ඒ ඒ අදාළ ප්‍රශ්නෙට දුන්න උත්තර. අපි එතෙන්ද ගිහිල්ලා ඒක බලන්නට ඕනේ. එතකොට තමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අනික දැන් අපි ඊටත් වඩා දැන් අපි දැන් එහෙම කරපස් අපට දෙන්න පුළුවන් අනික අපට එහෙනම් මේ අපට හිටියනම් අපට දෙය කියයිනේ කියලා. නෑ අපට අපට තියෙන ওই ওই ධර්මයේ ඇත්ත ස්වභාවය හොයන එක විතරයි. මොකද අපි මේ මේ මාන්නකාරකමින් අපට මේ මේ තේරෙනවනේ කියලා හිතන තැනම තියෙන්නේ අපි තාම පිළිඅරන්නේ නැහැ මේ ධර්මයේ සත්‍යයි කියලා. ඒ කියන්නේ අපි තාම පිළිගන්නවා මේ බුදුරණවහන්සේ සිටින අපේ ඉන්ද ධර්මවල කියයි කියලා. ඒකෙන් අපි පිළි අරන් ඉවරයි අපි හොඳ දන්න අපට හොඳ තේරෙන අපට හොඳ වැඩෙන කට්ටිය අපට පුළුවන් මේක කරන්න බුදුරණවහන්සේ මේ දුන්න කාරණාව වැඩක් නැහැ කියලා. අපි මේ බුදුරණවහන්සේ දුන්න කාරණාව ඒ පරයයට කියලා බලන්න දක්ෂ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ ගොඩාක් ඇහිලා තියෙනවනේ ඉතින් ඒ ඒ පරයයට බලන්න දක්ෂ වුණොත් අන්න අපට ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතනේ විග්‍රහ කරලා පෙන්නුවේ ලෝකේ මට්ටමේ ලෝකයේ ස්වභාවය පැහැදිලි කරන දෙයක්. ඕක මේ පටිසම්පාදන න්‍යායත් එක්ක පටලවා ගන්න යෑමෙන් තමයි දඟලන්නේ. දැන් අද ගොඩාක් තියෙන ප්‍රශ්න තමයි ඔය කාරණු අධ්‍යයනය කරලා ඒක පටිසම්පාදයට දාලා පටිසම්පාදිත ඕක ගලපගෙන ලකුව ඕලොකටපත් කරගෙන ඉන්නවා. මොකද අපි හරිය කැමති අපට තේරෙන විදිහට දාගෙන මට තේරුණා කියලා සතුටු වෙන්න. මට වැඩෙනවා කියලා සතුටු වෙන්න. මොකද කාමයන් නික්මෙනවානේ. Taman රස අත්විඳීමක් තියෙනවානේ. අපි පුංචි පොඩි පොඩ්ඩක් අපි කල්පනා කරලා බලුවොත් අපි සාමාන්‍යයෙන් මේ කාමයන් ඉක්මවලා පුංචි සමාධියක් අපට අත්විඳීමක් ලැබුණොත් අපි කොච්චර මුසපත් වෙනවද? අපි අවංගව කල්පනා කරලා බලුවොත් අපි එච්චර මුසපත් වෙනවනේ. ඒක මේ අපේ එච්චරට අපි හරීම අඥානකමින් යුක්තයි. ඉතින් යම් කිසි වැඩපිළිවෙලක් කරනකොට ධර්මයත් ඉගෙනගෙන වචන ටිකක් තේරනකොට ඒ මුසපත් වීම කොහොම මුසපත් වීමක්ද? එච්චර මුසපත් වීමක් තියෙනවා. ඒතර බුදුන් වහන්සේ වෙනවා මේ ඔක්කොම දික්ක ධම්ම සුඛ විහරණ විග්‍රහයක් විතරයි. එහෙනම් බලන්න අපිට මේ ධර්මයේ මේ සත්‍ය ගවේෂණය කියන එක හොයන්න කොහොම කොහොම හැකියාවක් තියෙනට ඕනේද? අන්න ඒකත් එක්ක ධර්මයේ ඉගෙන ගන්නකොට තමයි අපට ඒ පරියායෙන් එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ප්‍රහෙලිකා විසඳ ගැනීම සඳහා එහෙටම හිට ගලපලා හරියන්නේ නැහැ. ඒ පරියායට ගිහිල්ලා අපි ඒ ඒ පරියාය බලන්න ඕන. ඉතින් ඒක ඒ විදිහ තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ත්‍රිවංශ සරණයි. තෙරුවන් සරණයි මෙන් වංශ මේ දැන් අර මාත්‍ය ප්‍රශ්නෙත් එක්කත් මට නිකන් නිකන් මේ අදහසක් ආවේ දැන් අපි ගොඩ ධර්මයේ කොච්චර කතා කරත් අර ලෝ අපි හැමෝටම අර ලෝක සමුදය කියන වචනේ ඔළුවට යන්නේ නැති ගතියක් තමයි මට නම් හිතෙන්නේ කියන්නේ අපි පරිසම්පදි කොච්චර කතා කරත් දැන් අචාන ගොත සූත්‍රයක හොඳ මට අර ගොඩාක් හිතට වැදිච්ච සූත්‍රයක් ඉතින් මම කියන්නේ මේ ඒකේ තියෙන විශේෂයෙන් කියලා තියෙන ලෝක සමුදය පටිච්චසමුප්පාදය කියලා. එතකොට මේ අපි අර තියෙන දෙයක් ආශ්‍රයෙන් අවිසංකරණය වීම කතාවකට නෙමෙයි එතන මේ පටිච්චසමුප්පාදේ වෙන්න ඕනේ අර දැන් අපිට මොකක් රහක් ඇති බව හෝ පෙනෙන්න යමක් ඇති බව ගන්න හැටි හේතු ප්‍රත්‍යයන්ගෙන් යුතුව පෙනෙන්න තැනකට යන්නේ නැතුව අපි අර ඒක නොදැක පෙනුනයි පෙනිච්ච එක ඔස්සේ මම කරන කල්පනා වැරද්ද විතරමයි අහුවෙන්නේ එතකොට අපිට ඒ අභිසංකරණය වීම වැරදි අර නමුත් අර ඉස්සල්ලා තිබ්බ අවස් ඉස්සල්ලා තිබ්බ අවස්ථාව කියලා කියන්නේ මම එතන ඒ කියන්නේ ඒ අවස්ථාවේ කිසි ප්‍රශ්නයක් නැති ගතියක් අපිට හැඟෙනවා එතකොට ඒතර කාම ගුණය කියන එකත් සකස් වීම කියන එක අහු වෙන පැත්තට යන්නේ නැහැ අර ඒ ඔස්සේ මම කරන කල්පනාවෙන් වෙන වැරද්ද විතරක් අහු වෙනවා අර ස්වාමීන් වහන්සේ උදාහරණයක් දෙන්න අර වෙන අවධානයකින් ඉද්දින් මේ රූපේ පෙවුන්නේ නැහැ කියලා ඇලෙන ගැටෙන එක කතාවට කලින් කලින් කියන්නේ ඒ කතාව වෙන්න මට දෙයක් පේනවා කියන එක හැදෙන ක්‍රමයක් තියෙනවනේ. ඒ ඒ පැත්ත අපිට අතහැරුණොත් එහෙම අර අර හිතන එකෙන් වෙන්න වැරද්ද විතරයි අහුවෙන්නේ කියලා හිතනවා. එතකොට එහෙම වුණොත් පටිසම්පදේ කියන්නේ කල්පනාවක් විතරයි ඉතුරු වෙන්නේ අර දකීමකට යන්න බැරි වෙන විදිහට මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ කියන පොඩ්ඩක් පැහැදිලි කරන්න තුනසන්නයි. තෙරුවන් සරණයි. ඔව් ඒ කාරණාව ඇත්ත. මොකද දැන් ඇත්තටම බුදුරණවහන්සේ පෙන්වන හැම එකම තියෙන්නේ මුලින්ම විමර්ශනයක් තියෙනවා. විමර්ශනයේ තියෙන්නේ න්‍යාය. දැන් පටිච්චසමුප්පාද න්‍යාය විමර්ශනීය. එතකොට විමර්ශනයක් කිරීම තියෙනවා. ආර්ය සත්‍යයත් අපි විමර්ශනය කරන්න පටන් ගන්නවා. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වන්නේ මේක දැක්මක්නේ. විමර්ශනය කිරීමේ දැක්මක්. මනසින් දකින්න බෑ. මනසට තියෙන විතක්ක, ਵਿਚාර, විමර්ශන. මනසින් පස්සති වෙන්නේ නැහැ කිසි වෙලාවක. බුදුරණවහන්සේ හැම වෙලෙම පැහැදිලි කරන ඥානතෝ පස්සතු. දන්න දැනිමින් දකිමින්. ඥානත කියනකොට අන ඥානාති පජානාති. පජානාති විග්‍රහ කරනවා බුදුරණවහන්සේ මේ මහා වේදාල සූත්‍රයේ. දුක්ඛ සමුදය නිරෝධය මක එක පජානාති පජානාති වෙන්නේ විජානාති වෙච්ච දේ විජානාති විඥාණයෙන් දැනගත්ත දේ විඥාණයෙන් ක්‍රියාවලිය සිදුවුම දැනගත්ත පජානාති ඊළඟට දැක්කා පස්සති. අන්න ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැන ගැනීම සිදුවෙනවා විඥානාති වෙච්ච දේ. ඊළඟට දකිනවා ප්‍රඥාවෙන්. මනසින් එක කරන්න බෑ. අපි හැම වෙලෙම අර අපට තේරෙන නිසා මනසින් යම් කිසි වැඩපිළිවෙලක් අපිට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටම මේ මේ මේකයි මේ ඊතර වෙනවා කියන එක අමාරු. අපි හැමෝම කැමැත්ත තියනවා දැන් මම අර පටන් ගන්නකොටම කිව්වේ ඒකයි. අද අපට තියෙන අවශ්‍යතාවය සෝතාපන්න වීමක්. අද අපට තියෙන අවශ්‍යතාවය සද්ධානුසාර ධම්මානුසාර වීමක්. අද අපට තියෙන අවශ්‍යතාවය රහත් වීම. අද අපට අවශ්‍ය නැහැ සත්‍ය ආරක්ෂා කරන්න. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන සත්‍ය ආරක්ෂා කරන්න. සෝතපන්න වෙන්න නෙමෙයි. රහත් වෙන්න නෙමෙයි. සද්ධානුසාර ධම්මානුසාර වෙන්න නෙමෙයි බුදුරණවහන්සේ ධර්මයේ තියෙන සත්‍ය රකින්න. සත්‍ය රැකෙන දෙන රැකීම රකගෙන යන කෙනාට දුන නිර්වචන ටිකක් තමයි සද්ධානුසාරි ධම්මානුසාරි සෝතපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන්නේ. ප්‍රතිපදාව කරන වැඩේ කරන්නේ නැතුව වෙන ඉලක්කයකට යන්න යනවා. ඒ නිසා කලබලයට අපි අපට තේරෙන විග්‍රහයක් කරනවා අපි විමර්ශනය කරන්නේ නැහැ. අපි සත්‍ය ගවේෂණය කරන්නේ නැහැ. අපි අර අර මේ මේ මම පොකට පුංචි උදාහරණ මේ දවස්වල කිව්වා මේ වගේ අපි හිතමු අපි සාමාන්‍යයෙන් මොනවා හරි වාදනයක් ඇතුළේ ඉන්නවා කියලා අපි හිතමු මොකක් හරි මේ මේ දැන් අර ගේම් වගේ මාළුවක උදාහරණයක් ඔක හිතන්න පුළුවන්. නමුත් ඊට වඩා අපි අපි ගැන හිතලා බලමුකෝ. අපි සාමාන්‍යයෙන් අඩි මේ කිලෝමීටර කිලෝමීටර වගේ මේ ඝනකම උස තියෙන විශාල කොටුවක් ඇතුළේ අපි ඉන්නවා කියලා. අපට ඒක ඇතුළේ විවිධ දේවල් හම්බ වෙනවා. අපට ඒක ඇතුළේ ඒ අපි ඉන්න පැවැත්ම අපට හොයන්න කවදාවත් ඇතුළින් ඉඳලා බෑනේ. ඒක ඇතුළේ මොන දේ කල්පනා කරත් මොන විදියට හිතුවත් ඒක කල්පනා ප්‍රකල්පන විතරක විතරයි. ඒකෙන් එළියට පැන්න ගැනදී තමයි පේන්නේ අපි ඉන්නේ කොතනද කියලා. එතකම් පේන්නේ අපි ඒක ඇතුළේ ඉඳගෙන අපි කල්පනා ප්‍රකල්පනා ඒක ඇතුළටම කොටු වෙලා කරනවා කරනවා කරනවා ඒක දැක්මක් නෙමෙයි උපකල්පනයක් පමණි දැක්මකට යන්නේ කියලා එළියට පැනනට පස්සේ හරියට දකින්න පුළුවන් කොහොමද හිටියේ කියලා. හැබැයි වෙනස තියෙන්නේ එහෙන් එළියට පනිනකොට මම කියන පැවැත්ම ඉක්ම වෙලා වැරද්දකුත් හම්බ වෙලා. බුදුරණවහන්සේ ඒ කියන්නේ අපි මම ඒක උදාහරණ දෙන්නුවේ දර්ශනයකට යනකොට මම කියන වැරද්දනේ හම්බෙන්නේ. ඒකෝට මම දැක්මක් කියන කාරණාව වෙදෙන්නේ නැහැ. දැන් මම මම මම හිතපු දන දැක්ක නෙමෙයි ඒතකොට. මම කියන කාරණා වැරදි බවයි දැකලා තියෙන්නේ. කොහොම කියන්නේ මේක එච්චරට මේ බුදුවරුන්ට විතරක් දිය හැකි ධර්මයක්. ඒකනේ මම නිතර පුන පුනාම කියන්නේ ඒ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගන්න ඒ ධර්මයට අලුත් අර්ථකථනයක් දී ගන්න එපා. මොකද බුදුවරුන්ගේ ධර්මය එච්චරට ශ්‍රේෂ්ඨයි. මේක බුදුවරුන්ට විතරක් පෙන්වා දෙන්න පුළුවන් දෙයක්. මේක මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට පෙන්වා දෙන්න බෑ. පසේ බුදු කෙනෙකුට පෙන්වා දෙන්න බෑ. මේ අනුමදස්සි පෙන්වා දෙනවා නෙමෙයි. අපි මේ කරන්න හදන්නේ බුදුරණවහන්සේ පෙන්නපු දේ අපි කොහොමද තේරුම් ගන්න කියන එක. අපි ඒකට අලුත් විග්‍රහයක් දීලා අපට තේරෙනවා කියලා හිතුවොත් ඊම සම්පූර්ණයෙන් වරදිනවා. ඒ නිසා බුදුරණවහන්සේ කියපු විග්‍රහය ඒ විදිහට ඉගෙන ගත්තොත් විතරයි අපට විශේෂයෙන් බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලාත් හම්බෙන්නේ. එතකන් අපට ඒක හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට යන නිසා තමයි අද මේ මේක හම්බෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අපි හිතන්නේ මම වෙනම ඉඳලා ලෝකේ වෙනම කියලා. මේ මේ ලෝකය මම මම මේ අවිද්‍යාව පදනමින් මේ මේ නිර්මාණය වීමක් කියන එක. ඒක නෙමෙයි මගේ මොඩකමක් නේ හම්බ වෙන්නේ සත්‍ය දකිනකොට. ඒක ඒක ඒක දකිනවා කියන්නේ කොහොම ප්‍රඥාවක්ද? අසහාය ප්‍රඥාව. ඒ උදාහරණය හොඳට අර මේකෙන් පැහැදිලි වෙනවා මේ මේ කිංසුකෝප්ම සූත්‍රය. කිංසුකෝප්ම සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා නගරයක් තියෙනවා. ඊළඟ නගරේ දොරටු හයක් තියෙනවා. දොරටු පාලකයෝ හය දෙනෙක් ඉන්නවා. මැද තියෙනවා ප්‍රාසාදයක්. ප්‍රාසාදයේ මේ ප්‍රාසාදයේ නගර ස්වාමියා ඉන්නවා. එතකොට මේ දොරටු නගරය කියලා කියන්නේ මොකද අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච කෑම් බීම වලින් පෝෂණය වෙච්ච කය. දොරටුවයි කියන ආයතන 6 නගරේන ස්වාමියා කියන විඥානීය හතර මහා ධාතු කියන හතර සිව් මහල් ප්‍රාසාදේ එතකොට මේක ඇතුළේ ඉන්න කෙනෙකුට ඒක ස්වභාවය දකින්න බෑ හරියටම ඒක ඇතුළේ ඉන්න කෙනෙකුට විඥානීය ස්වභාවය අල්ලගන්න බෑ අන්න පිටින් එන්නේ කියන සමතවිපස්සන ඇවිල්ලා කියන මේ සිහිය කියන දොරටුපාලකයාගෙන් ඒ දොරටුවකින් ඇතුළේලා විඥානීය ක්‍රියාව අල්ලගන්නේ ඇතුළේ ඉන්න මම අල්ලගත්ත නෙවෙයි යන්න බලන්න අනාත්ම බවම ප්‍රකට කරගෙනම මේ මාර්ගේ වැඩෙන හැටි ඔන්නෝග මේ ලෝකයට අහුවෙන්නේ නැහැ ඒක දෙන්න පුළුවන් විග්‍රහය දුන්නේ බුදුරයන් වහන්සේ. ඔකට අලුත් විග්‍රහයක් දැම්මොත් අල්ලන්න බෑමයි. බුදුරයන් වහන්සේ වෙන්න පොලේ හරි කවලම් කරගත්තොත් අල්ලන්න බෑමයි. ඒකනේ බුදුරයන් වහන්සේ හැමෝටම හැම විග්‍රහයක්ම කියන්නේ නැත්තේ. බුදුරයන් වහන්සේ ඒකට අදාළව කියන්නේ ඒකනේ. අපි මේක ඔක්කොම අච්චාරුවක් කරගන්නවා. ඒ නිසා අපි මේ පරියය ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් විතරයි අපට දුකින් නිදහස් වෙන මග සත්‍ය ගවේෂණය කරන මග තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් ඔබ වහන්සේගේ දේශනාව මුල ඉඳලම අහගෙන ඉන්නකොට තමන් මම කරන වැරදක් කියන එක මට තේරෙනවා මේ ඇත්තටම දැන් ඔබ වහන්සේ හොඳටම තේරුම් කරලා දුන්න අපිට මේ හැම සූත්‍රයකම මේ ප්‍රතිපදාව තියෙනවා ඒ සූත්‍රේ විතරක් ඉඳගෙන බැලුවොත් අහුවෙනවා කියන අදහස තමයි සායනාස ගත්තේ ඒ අනුව මේ මහා දුක්ඛකන්ද සූත්‍රය කියන එක දැන් ඇත කියලා ගත්ත තැන දැන් මේ අපි දැන් ඉන්න තැන ඉඳන්නේ සාමාන්‍යස මේ තේරුම් ගන්න පුළුවන් විදිහට ඒකේ සටහන් වෙලා තියෙන දතාගතෙන් හස්සේ තේරුම් කරලා තියෙන කියලා. ඉතින් ඒක මගේ පැත්තෙන් අරගෙන බලවම සාමාන්‍යස මේ මේ ආස්වාදයයි ආදීනවයි දෙක හොඳටම තේරෙනවා මම දැන් ඒ තේරුණාට මේ නිස්සරණය කියන ඒ කාම රාගය එහෙම නැත්නම් කා තියෙන ආසාව අත්හැරගීම සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මොකද මට සාමාන්‍යයෙන් තේරෙන විදිහට මේ අපි ඒක වහනවනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම නැතුව අපි ඒක වහනවා කියලා හිතෙනවා සන්නංශ මොකද දැන් රූපය දැන් ලස්සන වෙනස් වෙනකොට අර ඉස්සර කාලේ පින්තූරයක් හරි අරගෙන සතුටු වෙන්න බලනවා. ඒ වගේම විපරිණාමය දකිනකොට ඇස් දෙක පේන්නේ නැහැ කියන එක ඒක තීරුම් ගන්න නැතුව අපි කණ්ණාඩියක් දා ගන්නවා. එහෙම නැත්නම් තව ඒකට මොන හරි කරනවා. ඒ වගේම කොණ්ඩේ සුදු වෙනකොට මේක මේක තීරුම් ගැනීමට පුළුවන් නේද කියන එක හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක වෙනස් කරගන්න බලනවා. ඉතින් ඒ නිසාම හිතෙනවා මේ නිස්සරණය සිදු වෙන්නේ නෑ කියලා. මොකද චන්ද්‍රයාගේ අඩු වෙන්නේ නෑනේ එහෙම වෙනකොට. ඊළඟට උන්වහන්සේ මේ සූත්‍රය ඇතුලේ ඔබ වහන්සේ ලස්සනට තේරුම් කරා මේ ධාන හතර වින්දනයන් ධාන හතර තුල දකින විදිය මේ තවමත් ලෝකය තුලයි කියලා. එතකොට සයන්දාංශේ හතරවෙනි ධානයේ ළඟදී මේ සූත්‍රය නැවතුනහම හිතුණා මේ ඇත්තටම මේ මේ තරම් දුරට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලෝකය තුල මෙහෙම හරි දැකගෙන ආවොත් මෙවැනි ඒ කියන්නේ හිතක් තරමකට හරි සමාධිගත වෙලා මේ විදිය තත්වයක් ඇති වුණොත් ඒ වින්දනයන් දැකීමෙන් අර තවත් ගැඹුරට යාමක් සිද්ධ වෙනවා නේද? එතනින් එහාට සිදුවෙන යම් කිසි දෙයක් ඇත්නම් එයින් මේ මම කියන්නේ කවුද කියන එක Taman අත්දකින්න පුළුවන් වැටහෙන්න පුළුවන් කියන එක වගේ අදහසක් තමයි සයන්ස හිතට ආවේ. ඒ ඔබ වහන්සේ කියපු විදිහට ඒ ඒ ඒ සූත්‍රය ඇතුළෙම අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් කියන අදහස තමයි තීරණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැම එකම ඊතරවනමක විග්‍රහය නැහැ. ලෝකේ විග්‍රහයේ තියෙනවා. සමහර ඒ වගේ විග්‍රහ කරලා පෙන්නනවා ඒකට අවශ්‍ය කාරණාව කවසානට දාලා නමුත් සංක්ෂිප්ත වශයෙන් පුංචි කාරණාවක් වර විග්‍රහ කරලා නැහැ. වියග්ගවජ සූත්‍රය ගත්තාම දැන් අංගුත්තර නිකායේ ගොඩක් සූත්‍ර තියෙනවා. එහෙම විග්‍රහ කරලා නෙමෙයි ලෝකී මට්ටම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒක අර ඒකට යොමු කරන්න ස්ථානයක් විතරයි තියෙන්නේ. නමුත් විග්‍රහය සමහර දේශනාවල ලෝකී මට්ටමේ සරලයි ගැඹුරු කරලා නැහැ. ඒ කියන්නේ ඊතරණ මගක් පෙන්නලා නැහැ. ඊතරණ මගකට ඉඩ දීලා තියෙනවා. මේ සූත්‍රෙත් එහෙමයි තියෙන්නේ. එතකොට දැන් අර අර විදිහට කාමයේ එනකොට අපි එක පැත්තකින් ආස්වාදයේ අපට ලැබෙන දේ ආස්වාදයේ වැරදි ආදීනව එක තේරුම් ගත්තට අර වෙන එකක් දානවා කියන්නේ ආය ආස්වාදයකට කැමැත්ත තියෙන. ඒ කියන්නේ ආස්වාදේ හරියට තේරලා නැහැ. ඒ කියන්නේ හරියට ආස්වාදයේ තියලා ආදීනෝ තියලා එහින් ඉක්මිලා නැහැ. ඉක්මුණා නම් චන්දරාගේ දුර වෙනවා. දැන් කේස් අපි මේ පාට කරන්නේ අපට පේනකොට අපි කැමති නමුත් ලස්සන කරගන්න. අපි ආදීන දැකලා නැහැ. අපි ආදීන දකින්න අකමැති. ඒ කියන්නේ අපි හරියට මේකට යමු හරියට මේකට යමු නම් එයා අර තව දෙයක සතුටු වෙන්න නෙමෙයි යමු වෙන්නේ. එතකොට ඒ විදිහට මේ ලෝකේ යම්කිසි කෙනෙක් තේරුම් ගත්තට ඒක යම්කිසි තරම් මට්ටමක්. එතකොට ඒ විදිහට තේරුම් ගත්ත කෙනාට කාමයට සහ රූපයත් ඉක්මවන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම පැහැදිලි කරලා ලෝකේ මට්ටම. මේ සූත්‍රේ කොතනකවත් පටිච්චසමුප්පාද විග්‍රහයක්, ඊතරවන මාර්ගයක් විග්‍රහ කරලා පෙන්වුවේ නැහැ. ධ්‍යාන විග්‍රහ කරලා ඉවර වෙලා ධ්‍යානයේ තුල ආදීනමයක් කර විග්‍රහ කරන දෙයක් නැහැ. ආදීන විග්‍රහ කරනකොට අනිත්‍ය දුක්ඛ ඉපරණාම ධර්ම විග්‍රහ කරා. අන්න අනිත්‍ය දුක්ඛ ඉපරණාම ධර්ම විග්‍රහ කරනකොට එතන අනිත්‍ය කියන්නේ ස්ථිර නැති බව, එතකොට ඒක තේරුම් ගන්න යාට යොමු වෙන්නේ දුකයි කියලා විග්‍රහ කරලා. දැන් ධ්‍යානයේ සැප දුක ඉක්මවපු එකනේ. එතකොට ඒක දුකක් වෙන්න විදිහක් නැහැනේ. ලෝකේ මට්ටමින් ගත්තම අන්න එහෙනම් දුක හොයන්න වෙනවා. විපරණාම ධර්ම වෙනස් වෙනවා. වෙනස් වෙන විතර අනිත්‍ය දුක නිසා. අන්නේ මට්ටම හොයන්න යොමු වෙන්න වෙනවා. එතකොට තමයි ඒ විග්‍රහය. එතකොට දැන් මේකෙන් කියවෙන්නේ නැහැ මේ විදිහට ක්‍රමානුකූලව ගිහිල්ලා කාමයන් ඉක්මවලා ඊළඟට මේ රූපය ඉක්මවලා ධ්‍යාන වලට ගිහිල්ලා තමයි මේක කරන්න තියෙන්නේ කියලා. එහෙම කියවෙන්නේ නැහැ මේකේ. මේකේ ඒ ඒ පරයය වෙන්වෙන් වශයෙන් තමයි මේ පැහැදිලි කරේ. මේකේ බුදුරණවහන්සේම කොතනකවත් එහෙම කියලා නැහැ. මේක කරා ඊළඟට දෙහාන්ට ගියා ඊළඟට මෙහෙම දැක්කා. එහෙම එකක් නෙමෙයි. මොකද මුල ඉඳලම ওই විග්‍රහය දකින්න යන බඩපිල්ලක් බුදුරණවහන්සේ වෙන වෙන දේශනාවල පැහැදිලි කරනවා. මෙතන මේ පැහැදිලි කරේ අන්න චිත්තික පරිබ්‍රාජක අහපු ප්‍රශ්නට උත්තරේ. එතකොට ඒකට උත්තරයක් තමයි පැහැදිලි කරේ සම්පූර්ණයෙන්ම මේක මේට ගිහිල්ලා නිවන් දකින්නවා කියලා මෙතන පෙන්වා දුන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒකට වෙනම වෙන තැන්වල විග්‍රහ පැහැදිලි කළා. ඉතින් අර මුල් ටික අපි ඒ ආකාරයට තේරුම් අරගෙන තවත් ඉදිරියට තේරුම් ගන්න යමු වෙනට ඕනේ. ඒ කාරණා තුලත් කාමයේ පිළිබඳව විග්‍රහ කරපු වෙන පරියායවල් තියෙනවා. අන්න නිබ්බේධික සූත්‍රය ඊළඟට කාමගුණ සූත්‍රය ඔන්න ඒ වගේ විග්‍රහ කරලා පෙන්නනවා නිවන් මඟ ඉස්මතු වෙන ආකාරය. අන්න එතකොට ඒ තුලින් නිවන් මඟ ඉස්මතු කරගන්න පුළුවන් මූලිකව අර ලෝකයේ මට්ටම ටික තේරුම් අරගෙන ඒක තේරුම් ගත්තම මොලේ නිදහස් වෙන්නේ නැහැ. ඊටු එකටත් යමු වෙන්න වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දැන් මේ සූත්‍ර විදියට දැන් ඒ හිත අර අන්‍ය ශ්‍රමණයෝ ටික එතකොට ඉඳලා තියෙන්නේ රූපේනුත් ප්‍රහාණය වෙනවා කියන අරූපේ පැත්තට යනකම්ම දිනු කරපු අය එන්නේ එතකොට ඒගොල්ලෝ එතන ප්‍රහාණය කතා කරන්නේ නැහැ නැත්නම් මේ හොයන්න බැහැ අර මේ කවුද මේ ආලාර කාලමුද්ද කරම්පුත්ත් බුදුහාම මේ බෝසත්යන්ට කියන්නේ ඔබ ප්‍රහාණය කරන ක්‍රමේ ආ මේ කියන්නේ එතන නෑ කියලා බුදුහාමුදුරුවෝ පොතත් පෙන්වනවනේ. එතකොට මෙතන මේ ප්‍රශ්න උත්තරයක් විදිහටම බුදුහාමුදුරුවෝ දුන්නේ හින්දාද අරූපය ගැන කතා කරන්නද නැත්නම් විශේෂයක් දක්වලාද මම පොඩ්ඩක් ඒ ගැන තව පොඩි විස්තරයක් කරන්න තෙමසන්නයි. තෙරුවන් සරණයි. ඇත්තට බුදුරණවහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තරය විතරනේ දුන්නේ. ඉතින් ඒ නිසා එතනින් එහා පරයයක් කතා කළා නෑ. මොකද වෙනම කතා කරන පරියායල බුදුන් වහන්සේගේ තියෙනවා. ඒ ඒ විග්‍රහය එක්ක. අනික මේක එකක්වත් භික්ෂුන් වහන්සේලා වෙනම ප්‍රශ්න කරන්නේ නෑ. එතකොට අර අර ප්‍රශ්නේ උත්තරයක් ඇටියට. ඒතර භික්ෂුන් දෘෂ්ටියකට ගිහිල්ලා ඊට අදාළව කතා කරන්නේ නෙමෙයි. ඒතර බුදුරණවහන්සේ අවශ්‍ය දේ අවශ්‍ය විතරක් දුන්නා. සමහර දේවල් වල බුදුරණවහන්සේ තවත් විස්තර විභාග කරලා පෙන්නනවා. මොකද ඒ බුදුරණවහන්සේ දන්නවා ඒ අහන වික්ෂුන්ගේක අවබෝධ කරනවා නැත්නම් මේ මේ මේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙනවා ඒ කාරණාව බුදුරණවහන්සේ දන්නවා එච්ච මෙතන එහෙම දෙයක් විග්‍රහ කළා නැත්තේ බුදුරණවහන්සේට ඒ පරියාය ඒ විග්‍රහය ඒ ප්‍රමාණය ඇති බව වැටහෙන්නට ඇති අනිත් එක එතනින් එහා විග්‍රහය කරන්න අවශ්‍යතාවය ඉදින් නැති වෙත්. ඉතින් ඒ නිසා තමයි බුදුරණවහන්සේ ඒ ටික පමණක් ඒ විග්‍රහ කළා තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනාංශ අද දවසෙත් ඔබ වහන්සේ අප වෙනුවෙන් සාමන්ත සිසුස ධර්ම සභා මණ්ඩපයේට එකතු වෙලා අපිට ඉතාම හොඳ ධර්ම කරුණු බොහොම සරලව තේරුම් ගැනීමට පුළුවන් ආකාරයෙන් අපට පෙන්වලා දුන්නා ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ඔබ වහන්සේට සවන්ට සිසුලස වෙනුවෙන් මම ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සවන්ට සිසිලස සාකච්ඡාව ඔස්සේ බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මය අපි කතා කරන්නට යෙදුන. ඉතින් මේ රැස් කරගත් සීල පින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මියගිය සීල මළගිය ඇත්තන්ට අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ පරලෝක ජීවිත සූපත් වේවා විශේෂයෙන් අපවත් උදාර අතිපූජ්‍ය කටුකුරුඳ ඥානන්ද ස්වාමින් වහන්සේට නිවි සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ලෝක සාසනය සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස්කරගත සියලු පින් මේ සවන් සිසිල සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාට, මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත් අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයාට මහත්මයා ඒ වගේම හිටපු නායක හමුදාපති වත්මන් නායක හමුදාපති ආදී කොට ඇති ඒ නායක හමුදාවේ සේනාධිර මහත්මයා ඇතුළු සියලු දෙනාටත් ධර්ම ප්‍රචාරය කටයුතු කරන සියලු දෙනාටත් දේශ විදේශ උපකාර කරන්නා වූ සෑම සියලු දෙනාට ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි